මේ සූත්‍රය මෛත්‍රී භාවනා පිළිබඳව සම්පූර්ණ ඒ වගේම පිළිච්ච විග්‍රහයක් ඇති සූත්‍රයක්. මේ සූත්‍රයට අමතරව මිත්තානිසංස සූත්‍රය, මෙත්ත සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය ආදී වශයෙන් මෛත්‍රී භාවනාව ගැන උගන්වනකොට විතර භාවිතා වෙන සූත්‍ර තව තුනක් තියෙනවා. ඒක බොහෝ දෙනා දන්නා කාරණාවක්. මොකද ඒත් දෙය නිකන් ගැඹුරක් වාගේ එනසම් සියලුම දේ ගොනු කර දක්වන ගතියක් මේ සංයුතනිකායේ මෙත්ත සූත්‍රයේ සඳහන් වෙනවා. ඒක බොහොම මේ මේ වගේ තැනක නැත්තම් මේ විපස්සනා භාවනාවකට නැත්තම් මේ ජීවිතයේ භාවනා ප්‍රතිඵල ලබා ගැනීම සඳහා කටයුතු කරන්නා වූ පිරිසකට මේ මෙත්ත සූත්‍රයේ සඳහන් වන මේ සංකල්ප බොහොම දිරි ගන්නන සුළු ගතියක් තියෙනවා. ඒ නිසා අපි කෙටියෙන් මේ සූත්‍රයේ නිදානි එනතයි සූත්‍රය දිගෑරෙන්න විකාශනය වෙන්න හේතු වෙච්ච පදනම හොයලා බැලුවොත් සරුවච්චන් වහන්සේ වේසාලියේ හලිද්ද වනේ කියන නැත්නම් හලිද්ද කියලා සඳහන් කරන්නේ කහ 18යි හලිද්දවණී කියලා කියන්නේ කහගොල්ලක් වගේ තැනක සර්වචනාංශේ වැඩ ඉන්න කාලේ මහා සංඝරත්නයේ සර්වචනාංශේ වට කරගෙන ඒ බණ භාවනා යෙදී හිටියා. ඒ ස්වාමීන් වහන්සේලා දවසක් වන ලපිරිසක් දවසක් පිට පාතේ සඳහා පිටත් වෙලා බලනකොට ටිකක් කල් වේලා තිබුණ නිසා ළඟ තිබුණු පරිබ්‍රාජක ආරාමයකට යන්න කියලා කියනවා. ඉතින් ඒකකොට ඒ පරිබ්‍රාජක ආරාමයේ හිටපු පරිබ්‍රාජකයෝ මේ ස්වාමීන් වහන්සේලාගේ පැමිණීම සාදරව බාර අරගෙන ඒ ස්වාමීන් වහන්සේලාට ඒ ආගන්තුක වත දක්වලා සතු ස්වාමීච කතාවේ ඉඳලා තියෙනවා. කතා වෙනකොට මේ පරිබ්‍රාජකයන් සඳහන් කළා තියෙනවා දැන් ඔබ වහන්සේලා නැත්නම් මේ ආයස්පතුන් වහන්සේලා පර්වතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වශයෙන් වැඩ කරනකොට මෛත්‍රී භාවනා කරනව නේද? ඕ අපිත් කරනවා තමයි. ඉතින් ඒ භාවනාවේදී මෛත්‍රී ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය, කරුණා භාවනාව, පරතව ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය, මුදිතා භාවනා ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය, උපේක්ෂා භාවනා චතුර්ථ ධානය ආදී වශයෙන් වඩනවා. එයින් මේ ඇති කරගත්ත ආ වූ, දිනු කරගත්ත ආ වූ මේ මෛත්‍රිය දස දිශාවට පතුරවමින් එහි මේ තමන්ගේ හිතේ හදාගත්ත මෛත්‍රිය බලයෙන් ලෝකයාට මෛත්‍රී කරන එක නේද කරන්නේ. ඔව්. එතකොට කියනවා මේ පරිත්‍රාජක පිළිස අපිත් ඕකම තමයි කරන්නේ. ඉතින් එහෙනම් මොකද්ද මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේලා වහන්සේගේ වැඩිතුර ඉගෙනීම මොකද්ද? ඔබතුමන්ලට කියලා දීලා තියෙන ඕකමයි අපේ ශාස්ත්‍රඥ වහන්සේ අපට කියලා දීලා තියෙන්නේ ඒකමයි. මොකද්ද මේකේ වෙනස කියලා? ඉතින් අර ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා නැහැ වැඩිපුර උත්තර දෙන්න. මොකද මේ ස්වාමීන් වහන්සේලාටත් ඒ වෙලාවෙ එච්චරම මේ කියන කාරණාවට දිය යුතු මේ දැනට ගැළපෙන තරම් වෙන උත්තරයක් කල්පනා වෙලා නැහැ. එතකොට ඔබතුමන්ලත් මේ වාගේ මෛත්‍රී භාවනා කරනවාද? ඒ භාවනාවත් ප්‍රථම ද්විතිය තෘතිය වශයෙන් ධ්‍යාන වශයෙන් වඩනවාද? බොහොම හොඳයි කියලා. ආ කියන්නේත් නැතුව ඒකට නෑ කියන්නේත් නැතුව නැත්නම් ප්‍රතික්ෂේප කරන්නේත් නැතුව පමණට වැඩි අගය කරන්නේත් නැතුව අපහු පින්නපාතයයි. පින්නපාත කරගෙන ඇවිල්ලා පින්නපාතේ වළඳලා අවස්වරුවේ සර්වචනාංශේ ළඟට ගිහිලා සඳහන් කරනවා අවසරයි ස්වාමීන් වහන්සේ අපි උදේ පින්නපාත ගමන්ට වෙලා තිබුණ නිසා ළඟ තිබුණ මේ පරිත්‍රාජකාරාමයකට ගියා. අන්නේ පරිත්‍රාජකාරාමයට ගියා මෙන්න මෙවැනි පිළිසඳරක් සිද්ධ වුණා. මොකද්ද? ඒකොල්ල අපිව පිළිඅරගෙන ආගන්තුක වශයෙන් මතක් කරන්න යෙදුනා ඒගොල්ලන්ගේ ශාසනයේ මේ විදිහටම මෛත්‍රී ධ්‍යාන වඩනවා කියලා. මේ විදිහට මෛත්‍රී විකූර්ණය විකූර්ණය කියලා කියන්නේ මෛත්‍රිය දස දෙසට පැතිර වීම කියනවා කියලා. ඉතින් ඒ අනුව ඒගොල්ලන්ගේ ස්වාමීන් වහන්සේගේ නැත්නම් භවත් ගෞතමයේ මේ සිද්ධාර්ථ ගෞතම ශාසනයේ තථාගතයන් වහන්සේගේ ශාසනය මොකද්ද එතකොට මේ පැත්ත ඇති වෙනස කියලා. ඒකවල සර්වඥාන්සේ මතක් කරනවා අහන්නේ මේ වගේ ප්‍රශ්නයක් ඇහුවට පස්සේ ඕගොල්ලන්ට තිබුණා ඒගොල්ලන්ගෙන් අහන්න ඒගොල්ලෝ කරන භාවනාව නැත්නම් ඒගොල්ලෝ කරන යන මේ මෛත්‍රී භාවනාව කුමක් પરමාර්ථ කරගෙන යන්නේ කුමක් ගති මොන ගතියක් ඇතුළත කටයුතු කරන්නේ ඒක මොන වගේ ලක්ෂණද තියෙන්නේ මොකක්ද ඒකේ પરමාර්ථය කියලා අහුවනම් ඒගොල්ලන්ට ඉන් එහාට ය아가න්න හම්බ වෙන්නේ නැහැ මට මගේ තියෙන මේ සර්වඥතා ඥාණයට පේනවා මෛත්‍රී භාවනාවක පරමාර්ථය එහෙම නැත්නම් ගතිය පරියෝසානය අවසානයේ මොකද්ද කියන ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන් එකම එක කෙනයි ලෝකේ ඉන්නේ එක්ක සරුවච්චන් වහන්සේ එහෙම නැත්නම් උන්වහන්සේගෙන් අහගත්ත සරුවච්ච ශ්‍රාවකයන් පමණයි. ඒ සරුවච්ච ශාසනීය හෝ සරුවච්ච ශ්‍රාවකයන්ට හැර අනික් සේරටම මෛත්‍රිය තමයි කියලාවර. මෛත්‍රිය තමයි නිෂ්ඨාව. මෛත්‍රිය තමයි ගතිය. මෛත්‍රිය තමයි පරම සුන්දර දේ. ඉන්හිහාට දන්නේ නැහැ. ඒක අවසාන කරගෙන තමයි මේ සාසන පවතින්නේ. ඒ භාවනා හතර මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා වශයෙන් දක්වන ඒ සතර බ්‍රහ්ම වේරණ කරලා ඒ මාර්ගයෙන් බ්‍රහ්ම පදයට නැත්නම් මරණයන් මැත්තේ බ්‍රහ්ම ලෝකයට යෑම තමයි ඒගොල්ලන්ගේ අවසාන නිෂ්ඨාව. නමුත් අපේ ශාසනයේ ඒක නෙමෙයි පරම නිෂ්ඨාව. අපේ ශාසනයේ මේ මෛත්‍රිය ප්‍රදනම් කරගෙන විපස්සනාට හරවන්න ඕනේ. විපස්සනාට හරවවට පස්සේ අපේ ශාසනය පටන් ගන්නවා. විපස්සනාවට යන්න මූලික සුදුසුකම නැත්නම් අවශ්‍ය කරන සමාධිමය සතිමය ශක්තිය විතරයි මේ මෛත්‍රිය ඇති කරලා දෙන්නේ. ඒක නිසා ඒගොල්ලන්ගේ මේක පරමනිෂ්ඨා වුණාට මේ බුද්ධ ශාසනයේ ඒක පරමනිෂ්ඨාව නෙවෙයි ඒක මේ සමාධි භාවනාව පමණයි. සමාධිය කියලාට පමණයි විපස්සනා භාවනාව මේක පදනමක් පමණයි. විපස්සනාට යන සුදුසුකමක් පමණයි මේක ලබලා දෙන්නේ කියලා හරියට ඒකේ පොට බේරලා සරුවචනාංශය දේශනා කරනවා. දේශනා කරලා සරුවචනාංශයේ සරුවචන ශාසනයේ පවචන මේ මෛත්‍රී භාවනාවේ බොහෝම ලස්සන පිඩු කිරීමක් තමයි සුභ පරමාහම් භික්කවේ මෙත්තා චේතෝ විමුක්තිං වදාමි ඉද පඤ්ඤාස භික්ඛුන උත්තරී විමුක්තිං අපටි විඥාන්තස්ස මහණනි මේ ශාසනයේ යම් කෙනෙක් තාම අරියත් ඵලය ලැබලා නැත්තම් නැත්නම් අරියත් ඵලය දක්වා කටයුතු කරනවා නම් ඒ ඵලය ලබන තාක් තමන් ගත කරන ජීවිතය ඇත්තා වූ හොඳ පැත්ත බලන්න සුභ පැත්ත බලන එක තමයි මෛත්‍රී අවසාන නිෂ්ඨාව සුභය තමයි પરමාර්ථ කරගෙන තියෙන්නේ. හැබැයි අරියත් ඵලයේ ලබන තෙක් මේ ජීවිතේ ගත කරන කාලෙට අරියත් ඵලෙන් එහාට මෛත්‍රී භාවනා එච්චර ලොකු එච්චර પરමාර්ථ කරන දෙයක් නැත්තේ නේ. ඒක නිසා අපට ජීවිතයට එදිනදා ජීවිතයට අපි මෛත්‍රිය ලං කරගන්න ගියාම අපිට තේරුම් අරගන්න තියෙන්නේ අපිට මෛත්‍රියේ හිත නැතිනම් වෙන විදිහකට කියනවා නම් ද්වේෂයේ හිත ආවනම් අපිට කිසිම දෙයක හොඳක් පේන්නේ නැහැ. සුභයක් පේන්නේ නැහැ. අපිට පේන සියලුම දේ මහා එපා කරපො නුරුස්නා ගති නොමනා ගති සහිත දෙයක් විදිහට. අන්න එවැනි දෙයක් අපේ හිතට ආවට පස්සේ වෙන විදිහට කියනවා ද්වේෂයක් හිතට ආවට පස්සේ ව්‍යාපාදයක් හිතට ආවට පස්සේ නුරුස්නා ගතියක් ආවට පස්සේ අපිට මොනම දෙයකවත් හොඳක්. අපි මේ බුද්ධෝත්පාද කාලයක නේද මේ ඉපදිලා තියෙන්නේ අපිට මනුස්සාත්ම භාවයක් නේද මේ ලැබිලා තියෙන්නේ. අපි මේ අනිත් බොහෝ දෙනා අතර සාමාන්‍ය ප්‍රදේශයකට ඇහැ කන ජීවන ආදී අපේ පිළිවෙලට පිටලා තියෙනව නේද? අපි ඉන්න ලෝකෙ පැවිද්දක් තියෙනව නේද? අපිට ධර්මය ඇහෙන්න ලැබෙනවා නේද? අපි ධර්මානුකූල ජීවත් වෙනවා නේද? අපිට කල්යාණ මිත්‍රු ලැබලා තියෙනවා නේද කියන මේ තේරම සම්පූර්ණයෙන්ම හඳුන් කැලයකට ගිනි තිබ්බට පස්සේ ඉතුරු වෙන අඟුරු වල කිසිම ගුණයක් නැතුව ආගේ ද්වේෂය පිළිංගිත්තක් අපේ හිත ජයගත්ත ගමන් ව්‍යාපාද හිතට ආපු ගමන් නුරුස්නා ගතිය ආපු ගමන් අපි මේ ලබලා තියෙන උත්තරම හරිය වටිනාම දේවල් හරියට හඳුන් පිච්චිච්ච දර වාගේ අඟුරු වාගේ නිකම්ම නිකම් වටිනාකමක් නැති දෙයකටපත් වෙනවා ඊට පස්සේ අපේ අතින් ඕනේ අකුසල කර්මයක් සතෙක් මැරීමක් හොරකම් කිරීමක් කාමයේ වර්ධල හැසිරීමක් එහෙම නැත්නම් බොරුවක් කියලාමක් ඒ සවචන පරිසවචනයක් වත්තම් පාණයක් පරිදි ජීවන රටාවක් කියන ඕනම පහත් තත්වයකට අපි වැටෙන්න ඉඩ තියෙනවා. ආන් මේ වගේ තත්වයකටපත් වෙච්ච කෙනෙකුට නැවතත් මේ අපට ලැබිලා තියෙන වටිනා සම්පatti අපිට ලැබිලා තියෙන මේ උත්තරම දේවල් වල හොඳ පැත්ත දකින්න මෛත්‍රිය අවශ්‍යයි හැබැයි අර වගේ දුකට වෙහෙසටපත් වෙච්ච වෙලාවේ මෛත්‍රිය වඩන්න බෑ ඒ වෙනකොට වඩන ලද මෛත්‍රියක් තිබුණොත් ආන්න ඒක යොදන්න පුළුවන් හරියට මధుරේ කාලා සිලන්දුවක් ආපු වෙලාවක අපි ඒකේ කිද්දාලේප ටිකක් ගන්නවා. බාම් ටිකක් ගන්නවා වගේ අර ඇති වෙච්ච වෙහෙස ඇති වෙච්ච චිත්ත මේ නොසන්සුන් ගතිය හිතේ එහෙම නැත්නම් වික්ෂිප්ත ගතිය තරහ නුරුස්නා ගතිය මැකෙන්න ආනේ සිනේහනේ පොඩ්ඩක් බාම් කෙරිලක් කරන්න පුළුවන්. ඒ නිසා මෛත්‍රිය අපි තේරුම් අරගන්න ඕනේ අපි මේ ලබලා තියෙන ජීවිතය අපි මේ ලබලා තියෙන වටින අවස්ථාවේ ಗುಣ දැනගෙන ඒ උපරිම ප්‍රයෝජන ගන්න නම් මෛත්‍රිය ඉස්මතු වෙලා තියෙනවා මේ ජීවිතය අත්කලමතාන් යෝගයට යොමු වෙච්ච හෝ එහෙම නැත්නම් අනුන්ගේ දොස් දක්නාසලු තමන්ගේ දොස් දක්නාසලු ලැබිච්ච මේ චිත්තක්ෂණයේ දොස් දක්නාසුර තත්ත්වයටපත් උනොත් අපි කොච්චර වාසනාවන්ත වුණත් පෙරපින් වලට ඒකකවත් ಗುಣපැත්ත දැක් ගන්න හම්බෙන්නේ. ඒ නිසා මෛත්‍රිය පිළිබඳව දෙන්න <clears throat> පුළුවන් කෙටිම, පට්ටුම අර්ථකථනය තමයි ජීවිතයේ හොඳ පැත්ත දකින්න ඉගෙන ගන්න එක. ඒක හොඳ පැත්ත දකින්න නම් මෛත්‍රී හිතක් තියෙන්න ඕනේ. මෛත්‍රී හිත ආවට පස්සේ ලෝකෙ පේන්නේ හොඳ පැත්තටමයි. ඒ නිස්සන්වනේ භාවනා කරපු ස්වාමීන් වහන්සේනම මේ මෛත්‍රී භාවනා උගන්වනකොට නායක ශාස්ත්‍ර කීලකවලු ස්වාමීන් වහන්සේ මුළු ලෝකෙම තියෙන්නේ මට මෛත්‍රී කරන්නයි කියලා. මට මෛත්‍රී උගන්වන්නයි. ඒ නිසා ලෝකෙ මොනම දෙයක් අර නරක කරලා ඉච්ච දෙයක් හිත නරක කරගන්න දෙයක් වැරද්දක් දක්ින්න මට බෑ කියන හරියක් තියෙන අපිට මෛත්‍රිය වඩා ගන්නයි කියන. අන්න ඒ වගේ මෘදු ගතිය, මෙලෙක් ගතිය, මිත්‍රත්වය මෛත්‍රිය තුලින් ඇති වුණාට පස්සේ අපිට මේ මුළු ලෝකෙටම ආදරය කරන්න පුළුවන්. පරිසරයේ පැත්තෙන්, සත්ත්ව සංඥාව පැත්තෙන්, සුන්දරත්වයේ පැත්තෙන්, සුභය පැත්තෙන් ආදරය කරන්න පුළුවන්. ඒක මේ කාමයෙන් යුක්තව, කාම රාගයෙන්, කාම ඡන්දයෙන් යුක්ත අල්ලබදා ගන්න ආදරයක් නෙවෙයි. අපි సౌందර්ය సౌందර්ය පැත්ත දැක ගන්න පුළුවන්. මේ ලෝකේ හැම දෙයකම තියෙනවා ඒ සුන්දර පැත්ත. ඒ සුන්දර පැත්ත දකින්න හම් වෙන්නේ නැහැ හිත කේන්ති කියන. හිත කේන්ති ගියාම තමනුත් අනුමුත් දෙකම ඊ타මත්ම කටුකරෝසන ගතියක් තමයි පේන්නේ තියෙන්නේ. ඒක පෙන්වන්නේ හරියට මේ දූවිලි පාරක කටුවත්තක් ඇදගෙන යනකොට වගේ. පාරත් හූරගෙන දූවිලි අවුස්සගෙන ඊටාම වෙහෙලෙන් තමයි ඇදගෙන යන තියෙන්නේ. අන්නේ වගේ තමයි හිතර ද්වේෂය ආපා නුරුස්නා ගතිය ආවට පස්සේ ගත කරන සෑම චිත්තක්ෂණයක්ම තද්ද බල කෙවීම තද්ද බල හැපීම තද්ද බල රත් වීම තද්ද බල ඒ ගොරෝසු ශබ්ද කිලෝරක් නැහැ ඒ කාර්යයට පරණ බර කරත්තයක් ගල්වල පාර කැනකොට වගේ යතරබරස් කරබරස් කාලා තමයි හැම චිත්තක්ෂණයකම ගැවි කිවි වැඩි වැඩි හැපි හැපි තමයි යන්නේ ආන්නේ ඒ හැපිලි සහිත ගැටුම් සහිත පාරත් හූරගෙන යන ගතියට පුංචි සිනහනයක් බර කරත් වල අරගෙන යනවා ඉන්ද්‍ර තෙල් ටිකක් දැන් කාරණම් ග්‍රීස් තියෙනවා දැන් කාරණම් විවිධ ආකාර එලිහිසි જાති තියෙනවා එලිහිසි නැති කාරණා ඉන්ද්‍ර තෙල් ටිකක් තමයි අරගෙන යන්නේ ඒවට කියනවා සිනහනය කියලා ආන්නේ වගේ තමයි මෛත්‍රියට තියෙනවා නම සිනේහ කියන්නේ ඕන විරසක දෙක අතර මේ මෛත්‍රිය පොඩි එකක් ගෑවිච්ච ගමන් මේ දෙකේ තියෙන අර එකට කැපෙන ගතිය, රත් වෙන ගතිය, කිනක ඇති ඝර්ෂණය දුර්වල වෙන ගතිය දුර්වල කරලා මුරුදු ගතියකට එන්න පටන් ගන්නවා. ඒ නිසා මේක දන්නේ නැති අතෝ. ඒ කියන්නේ මේ මෛත්‍රිය රහස, මෛත්‍රිය කියන මිත්‍ර ස්වરૂපේ, මෛත්‍රිය කියන මෙලෙක් ස්වરૂපේ දන්නේ නැති අතෝ ගොක් වෙලාවට මේ දේ එහෙම උනේ අසවලාගේ වැරද්ද නිසා. නැත්තම් මේ බාහිරේ දෝෂ නිසායි කියලා මෛත්‍රිය නැති අතන්න පේන්නේම අනුන්ගේ දෝෂෙමයි. ඒක ඒක මේ ස්වභාවයක්. ඒකට හේතුව මොකද? අනුන්ගේ දෝෂේ පවා තමන්ගේ මෛත්‍රියට හරවා ගන්න බුදුහාමුදුරු කියලා දීපු ක්‍රමේ දන්නේ නැති නිසා. ඒ නිසා මෛත්‍රී භාවනාව අපි සතිපට්ඨාන ඉදිරිපත් කරනකොට මතක් කරගත්තා. මේ ව්‍යාපාදයේ කියන චෛතසිකයට විරුද්ධ පැත්තම අව්‍යාපාදයේ කියලා කියන්නේ. අව්‍යාපාදය තමයි මෛත්‍රී කියන්නේ. නැත්නම් දෝෂ සහිතසිකය ද්වේෂ චෛතසිකයේ තරහ චෛතසිකයට අනිත් පැතන අදෝෂ චෛතසිකය. ද්වේෂය නැති කම මේක තමයි මෛත්‍රිය කියන්නේ. ආන්නේ මෛත්‍රී අදහස ශාසනයක දීපැත්තෙන් බලනකොට හතර ආකාරකින් ක්‍රියාත්මක වෙනවා. අපි දානයක් දෙනවයි කියලා කියන්නේ ඒ මෙලෙක් හිතින් සුබ බල දකින හිතෙන් මුරුදු හිතෙන් මිත්‍රත්වයෙන් යුක්තව කල යුත්තක් කිරීමක් තමයි චාරිත්‍රාක් තමයි දන් දෙනවයි කියලා කියන්නේ. එතකොටත් අපි සත්ව සංඥාව තමයි වැඩ කරන්නේ. මේ සත්ව વિશે තමයි දාන ක්‍රියාව සිද්ධ වෙන්නේ. අපි ගස්කල් වලට දෙනව නෙවෙයි, කුලකට පුදනව නෙවෙයි, ගින්න පුදනව නෙවෙයි, ජලයට පුදනව නෙවෙයි, පණ ඇති කෙනෙකුට දෙනකොට මෛත්‍රියෙන් කෙරෙන්නේ කල යුත්තක් කිරීම. ඒකට සීලය සඳහන් වෙනකොට නැවතත් සත්ව විශේෂමයි අපි ඉදිරිපත් කරගන්නේ නොකල යුත්ත නොකිරීම මාර්ගයෙන් මෛත්‍රී කරනවා. මිත්‍රත්වයේ පානවා. කලියුත් කිරිය මාර්ගයෙන් නම් බඩගිනි දුක නිවනවා, පිපාස දුක නිවනවා, අනිකුත් අවශ්‍ය කරන පහසුකම් සැලසෙනවා, අධ්‍යාපන දෙනවා, බෙහෙත් දෙනවා, අනිකුත් සමාජ සේවාවල් කරනවා. එතකොටත් මේ මෛත්‍රියම තමයි පැතිරෙන්නේ. එතකොට ඒක මේ දාන චේතනාවෙන්, දානමය වශයෙන් කුසල් කිරීමක් වශයෙන් මෛත්‍රිය වැඩ කරන හැටි. ඊට වැඩි උසස් බවක් තියෙනවා නොකලියුත් නොකිරීම කියලා කියන්නේ සෑම සතෙක්ම තමන්ගේ ප්‍රාණයට කැමතියි. අපි මෙහෙම ඉඳලා කල්පනා කළොත් අපි මැරිලා ගිහිල්ලා ලබන ආත්ම තිරසනෙක් වෙනවා ඉක්මවා අපිට වෙන්නේ ඒක බොහොම පහත් තුච්ච ආත්මයක් කියලා. නමුත් හැම තිරසනෙක්ම ඒ තමන්ගේ ආත්මයට කැමතියි. අසුචේ ඉන්න අසුචි පණුව ඒකේ දීර්ඝායස ලබන්න කැමතියි. අපායින නිරිසතක් දීර්ඝායස ලබන්න කැමතියි. ඉතින් අපි ගිහිල්ලා ඒ අසුචේ ඉන්න අසුචි පණුවෙක් මරන්න හැදුවත් එයා කැමති නෑ. අපිට පේනවා මේ අනේ මැරිලා ගියොත් මෙයා හොඳ තැනක උපදී කියලා ඒ කතාව අසුචි බණුවගේ භාෂාවෙන් කිව්වොත් වෙන දෙයක් නෙවෙයි. ඒ නිසා తත්‍ර తත්‍රාభిනන්දනී කියන ලද ලදදී ආශා කරන මිනිස්සු වගේම සෑම සතෙක්ම සත් තමන්ගේ ප්‍රාණයට කැමති. මේ සත්ත්ව සත්ව කියලා අපි හදලා තියෙන සත්ත්ව කියන පදේ සත්ත්ව කියලා කියන ක්‍රියාපදය සත්ව කියලා කියන නාමපදයක්. මේ සත්ත්ව කියන පදේ ක්‍රියාපදයේ තේරුම ඇලෙන කියන අදහසයි. හැම සතෙක්ම තමන්ගේ ශරීරයට ආසයි. හැම සතෙක්ම තමන්ගේ ශරීරයට ඇලිලා ජීවත් වෙනවා. ඉතින් ඒක පොඩි තුවාලයක් කරනවා නම් ඒක විරූප වෙනවා නම් ඒක ඇද වෙනවා නම් පුදුමාකාර විදිහට ඒකට කලින ගතියක් තියෙනවා. ඉතින් ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ එවැනි තම තමන්ගේ ශරීරවලට ආසාවෙන් ඒ තමන්ට ලැබුණ ආ වූ සැප කෙරේ ඇලී බැඳී ගත කරන කිසියම් සතෙක් මරණයට හෝ මරණ සමාන දුකකට කැමති නැහැ. වෙහෙසකට කැමති නැහැ. ඒක නිසා අපිට කියන්න පුළුවන් අවුරුදු 100ක් ජීවත් වෙන සතෙක් අපේ පුංචිම කාලේ අපේ බුද්ධියට ලබා ගන්න. ලබාගෙන දිගටම කැම දෙනවා. දිගටම වතුර දෙනවා. දිගටම ආරස්සාව දෙනවා. දේලෙවල අවුරුදු 100කට පස්සේ අපි කිව්වොත් ඔබ පුංචි කාලේ මගේ ළඟට ආවේ මමයි උඹට කන්න දුන්නේ මමයි උඹට බොන්න දුන්නේ ආරක්ෂාව දුන්නේ ඔක්කොමමයි ඒක නිසා මම දැන් ඔබව මරනවා. ඔබ මගේ මට අයිතියක් කියලා කියන්නේ. අර සතර අවුරුදු 100ම සලකවට ස්තුති වේවි. උඩ පුළුවන් නම් ප්‍රකාශ කරන්න. නමුත් කියන්න පුළුවන් කවදාවත් මගේ ජීවිත නැති කිරීමේ අවශ්‍යතාවය හැකියාව අයිතිවාසිකම ඔබතුමාට නැහැ. ඒකට මම ඊට විරුද්ධයි. ආනි එවැනි ජීවිත ආසාවක් තියෙන සතේ ජීවිතයෙන් තොර කරනවා නම් ඒක නොකල යුත්තක් නොකිරීමක් මොකද අපි කැමති නෑ අපේ ජීවිතය වගේ ආවට ගියාට හන්දියක හෝ හතරවන් හන්දියක හෝ බලාපොරොත්තු නැති විදිහකට අනුමාර්ගයෙන් කෙලසෙනවා දකින්න. ඒක නිසා දානකට වැඩිය බොහෝම වටිනාකමක් තියෙනවා. අපි මෛත්‍රියෙන් යුක්තව හෝ එහෙම නැත්නම් සතියෙන් යුක්තව කිව්වොත් අපි ඒක විපස්සනාට දොර යනවා. අපි මෙතන ගත්තොත් මෛත්‍රී මාත්‍රකාරක වණ කියන නිසා මෛත්‍රිය යුක්තව ඉදිරියට ඉදිරියපත් වෙච්ච සතෙක් මෛත්‍රිය අදහසෙන් මේ කතාවක් ඇති කරන මේ සතත් මං වාගෙම මේ ජීවිතේට කැමති නිසා මම මේ සතා මරන්නේ ඒ වගේම තමයි ඒ මිනිස්සුෙකුට හෝ තව කෙනෙකුට හෝ අයිති දෙයක් අමතක වෙලා වැටිලා තියෙනවා. නොකුරු තැනක තියෙන නැත්නම් Tamante එක ගන්න පුළුවන් හොරකම් කරන්න පුළුවන් තත්ත්වයක තියෙනවා. තම හොඳටම දන්නවා මේක ගත්තොත් අල්ලන්න හම් වෙන්නේ නැහැ. මට පුළුවන් වෙනවා ඒක අරගෙන පුත්‍ති විඳින්න. නමුත් තමයි කල්පනා වුණොත් මේ මිනිස්සයා මේක කෙරෙහි අපේක්ෂාව තමා තැහැලා නැහැ. එයා ඒක අමතක වෙලා ගියාට මේ ඒක පිළිබඳව ආශාව තියෙනවා. ඒක නිසා මේ මිනිස්සයා ඒ සතා මේක නැති බව දැනුණොත් චිත්ත පීඩාවටපත් වෙනවා. හරියට මම මගේ දෙයක් පොඩ්ඩක් අමතක වෙලා යනකොට කවුරු හරි ඇවිල්ලා ඒක අරගෙන ගියා දැක්කොත් ඒ වගේම තමයි මේ හැම සත්තුම තමන්ගේ තමන් උරුමයි කියලා හිතාගෙන වස්තුත් එක සැදැඳීමක් තියෙනවා. ඒ නිසා ඒක අපකම් කරනවා නම් ඒ කවදාකවත් අර වගේ තමන්ගේ හිත ගැන මෙලෙක්කම දාන්න අනුන්ගේ හිතේ මෙලෙක්කම සලකන මෛත්‍රී හිතකට කරන්න බෑ. ඒ වගේම අනුන්ගේ කාම වස්තුන් වැඩියට පාවිච්චි කරනවා කියන එක මනුස්ස ලෝකේ බලනකොට මරණයටත් එහා. මරණය ඉවසන්න පුළුවන්. ඒ තරමටම තරහ යනවා. ඒ වගේම බොරුවෙන් කේලමෙන් හිස් වචනෙන් පරස වචනෙන් අනුන් පෙළනවන අනුන්ට බය ඇති කරනවන මත්පැන් පානය කිරීම වැරදි ජීවන රටාවේ මේ සෑම දෙයක්ම මේ මෛත්‍රිය නැතිකම නිසා ද්වේෂ නිසා කරන දේවල් මෙන්න මෙවයින් වැළකීම දානයත් එක්ක කල්පනා කරලා බලනකොට කිසිම වියදමක් නැති දෙයක්. කිසිම තැනකට යන්න ඕන කමකුත් නැහැ. Tamante ආපු ශිල්පක කරන්න ආපු අවස්ථාවක් මෛත්‍රිය ගැන සලකලා නොකර සිටීමේ බුද්ධමාකාර කුසලයක් සිද්ධ වෙනවා. ඒකත් ශිල්පද සමාදන් බව රකින්නවනම් සමාදාය සික්ඛත සික්ඛාපදේසු කියන විදිහට ශිල්පදයක පිහිටලා මම මේ බුද්ධ ආදී උත්තරෙන් වහන්සලා විසින් පරවලද සීලයක පිළිපදින්නේ සයි මම මේ කරන්නේ නැති කියලා සමන් සමාදන් වෙච්ච සීලය ආවර්ජනය කරමින් කරන නම් අනිත්‍ය දේ කුසලයක් සිද්ධ වෙනවා මොකද එතකොට ඥානයක් මේකට මුසු වෙනවා ඒ නිසා දානයට වැඩිය මෛත්‍රී පැත්තෙන් බලනකොට සීලේදී පුදුමාකාර කුසලයක් සිද්ධ වෙන නිසා සර්වඥාන්සේ දේශනා කළා තියෙනවා දානය පු탁ජන ආර්ය දෙකොටසටම කැපයි ආර්ය භාවයටපත් වෙච්ච නැත්නම් ඒ පැවිදි භාව අපි තුමු ආර්ය භාවයට වැඩාව නැතුව පැවිදි භාවයටපත් වුණාට පස්සේ දාන දීම අවස්ථාවක් ලැබෙන්නේ. මොකද තමන් තම සතු කියලා වස්තුවක් නැහැ. තමන්ට කියලා හම්බ කිරීමක් නැති නිසා ඇත්තේ නැහැ. නමුත් එවැනි පැවිදි වෙච්ච කෙනෙක් ආර්ය භාවයටපත් වුණාට පස්සේ සර්වඥයන් සඳහන් කරනවා සතෙක් නොමරා සිටීම භානාතිපාතා භික්ඛවේ අග්ග දාන මහා දානං කියලා. සාමාන්‍ය මිනිස්සුෝ දෙන මේ ආමිෂ දාණයට වඩා මේක අග්‍ර දානයක් වෙනවා මහා දානයක් වෙනවා અભේ දානයක් වෙනවා මෙන්න මේ ටික තේරුම් අරගත්තා නම් මෛත්‍රී පැත්තෙන් අපිට දවසක් ඇතුළත අපි සමාදන් වෙලා රකින්නවා මම මේ පින් කරලා ලැබුව අද්දකින් මම මේ පින් කරලා ලැබුව මේ ජීවිතේ මම කවදාකවත් ඊට පස්සේ සතෙක් මරන්නේ නැහැ මම කවදාකවත් ඊට පස්සේ කෙනෙක් පුරුලින් කෙරෙමින් හිස්සකලින් පරිසතින් නොම ගරින්නේ නැහැ කියලා ඒ චිත්තක්ෂණයක් චිත්තක්ෂණ පාස සැනසෙන අභය භාවයටපත් වෙන සත්‍ය ප්‍රජාව මෙතෙකයි කියලා සීමා කරන්න බැරි නිසා මෛත්‍රී කරන එක චිත්තක්ෂණයකින් ලැබෙන පින් ගණන්ද ගණන් කරන්න මනින්න බෑ කියලා කියනවා කොහොමරි සර්වචනාංශය සඳහන් කරනවා මේ පැවිදි ජීවිතයේදී අපි දවස පුරාම චීවරය, පින්නපාතේ, සේනාසනය ගිනම් පස්සේ කියන සේරම අනුන්ගේ දේවල්. අර ප්‍රතිපත්තාමේ ජීවිකාති අබින්නම් පච්ච වේකි තබ්බන් කියලා කියනවා. අපේ ජීවිතයේ 100%ක්ම පරපටිපත්තයි. ඒක නිතර මෙනෙහි කරන්න කියලා කියනවා. ඒක නියුලා ඒ ණය ගෙවෙන්න නම් ඒ සාධන සේවාවල් කරන්නයි කියලා කියනවා. නැත්තම් බණ භාවනා කරන්නයි කියලා. ඔක්කොම කිව්වට පස්සේ සංඝවංශලා සෑහෙන්න ඒක පිළිබඳ සංවේග පහල කරලා දිනවා අපි කොහොමද මේ ගියන් විසින් තමගේ දරුවන්ටවත් දෙන්නේ නැති විදිහේ තාම උසස් දේවල් ඉහෙන් කරෙන් අරගෙන ඇවිල්ලා දහින වඳින මේ ජීවිතේ අපි කොහොමද මේ ආපසු මේ අපේ ජන සමාජයට සේවාව කරන්නේ මුන්දම ක්‍රමය තමයි විපස්සනා භාවනාව නැත්නම් මොනම ක්‍රමයකට හෝ අනික් අය විපස්සනාට යොමු කරවීම සමථයට යොමු කරවීම සීලයට යොමු කරවීම ආදී තමනුත් ඒවා කිරීම ආදී විවිධාකාර ක්‍රම දේශනා කළා කියනවා මේක හුඟ දෙනකොට සැක පහල වෙලා තියෙනවා. එහෙනම් ඇත්තට අපි දවසේ ණය ගෙවනවද කියලා. එනතම මේ ණයට කෑමක් සිද්ධ වෙන්නේ. මෙව කරන්නේ නැතිනොත් ඒක හොරෙන් කෑමක් කියලා සර්වඥ දේශනා කළා තියෙනවා. මහා චෝරෝ කියලා කියන ලෝක කරණ දෙන මහම මහචේත හොරකම තමයි නැති සීලයක් පවා පාගෙන අනුන්ගතියේ තත්හවෙන් දෙන දේ වළඳන එක. මේක කිව්වට පස්සේ සංඝාවාසයට ඇතිවෙච්ච බය සංවේගය නැති කරන්න තරවත්තන දේශනා කළා කියනවා මහණෙනි අනුන් දෙන බක් කාලා නැත්නම් අනුගේ බින්ද වාචක් වළඳලා එක චිත්තක්ෂණයක් සියලු සතුන් කෙරේ මෛත්‍රිය පතුරවනවා නම් උඹලා නයි නයි කියන අච්චරා සංඝාතමත් සම්බික්කවේ මෙත්තා චේතෝ විමුක්තිං පරිය එක අසුරසන ගහන ප්‍රමාණයකට හෝ මෛත්‍රී චේතෝ විමුක්තිය ඇති කරගන්නවා නම් අමෝග රට්ට වෙන්නම් බුඤ්ජන්ති කියලා කියනවා. රතුන් දෙන පිටු පින්නපාතේ නයිනතෝ වළඳන්නේ පාඩපත් වෙනවා කියලා. ඒ නිසා එදා ඉඳලම පැවිදි ජීවිතේ අඩුගානේ හැන්දාවට එකතු වෙලා බුදුහාමුදුරුවෝ ගාව ඉස්සරහට ඇවිල්ලා වැඳලා මේ මෛත්‍රිය පිළිබඳව ගාථාටි හරි සජ්ජායනා කරනවා. ඒ වෙලාවේදී කල්පනා කරනවා සියලු සත්වයන් දුක් වෙත්වා නිරෝගී වෙත්වා සෝපත් වෙත්වා කියලා හිත චිත්තක්ෂණ කීපයකට හෝ මෛත්‍රිය පතුරවන. මේකෙන් අදහස් කරන්නේ සියලු සතුන් කෙරෙහි නොකලියොත් නොකිරීම මාර්ගයෙන් ශිල්පත රැකීම විරමණ සීලයක් කියලා මේ. දානෙට වැඩි පුදුමාකාර ගුණයක් තියෙනවා. මේක තමයි සීලමය මට්ටමේ මෛත්‍රිය වැඩ කරන හැටි. භාවනාමය මට්ටමේ සමත භාවනාමය මට්ටමේ මෛත්‍රිය කියලා කියන්නේ මෛත්‍රී චේතෝ නුක්ති නැත්තම් මෛත්‍රී ධ්‍යානයි. ඉතින් හුඟක් වෙලාවට හිතෙනවා අර ඉස්සලා කියන විදිහට රට්ටුන්ගෙන් දෙන මේ සිව්පසයෙන් ණය ගෙවෙන්න එක චිත්තක්ෂණයක්වත් මෛත්‍රී කරන්න ඕන කියලා කියන ධ්‍යානයට සමවැදිලාද කියලා. පැහැදිලිවම අටුවාව පිළිගන්නවා එමෙ ධ්‍යානලාභේ නොවුනත් Tamanda සලකන අය කෙරේ කරුණාවෙන් මෛත්‍රියෙන් චිත්තක්ෂණයක් ගත කරනවා නම් ඒ දෙන ලබන සැප සම්පත් විදී ණය ගෙවෙනවා කියන්නේ. ඊට වඩා හුඟක් වෙනස් යම් කිසි කෙනෙක් මෛත්‍රී භාවනාව සමත වශයෙන් වඩනවා. ඉතින් මම ටිකක් වෙලා ගන්න බලාපොරොත්තු වෙනවා කොහොමද මේ මෛත්‍රී භාවනාව සමත වශයෙන් කරන්න කියලා කියනවා. ඒ සඳහා කලින් කියාපු දානමය වශයෙන් අනුන්ත කලියොත්ත කිරීම වගකීමෙන් කෙරලා තියෙනවා. ඒ වගේම නොකලියොත්ත නොකිරීම නම් වූ සතුන් මැරීම හොරකම් කිරීම ආදී දේවලුන් කලින්ම වෙන් වෙලා තියෙනවා. එතකොට තමයි මේ පුද්ගලයාට හිතක් මෛත්‍රී පැත්තට යොමු කරගන්න පුළුවන් වෙන්නේ දාන දෙනවයි කියලා කියන්නේ පරසත්තාන හිතාවහ හිතානුභාව ලක්ෂණා කියලා විදිහට අන්සතුන්ගේ හිතසුව සැලකීමයි. මේ අනුන්ගේ හිතසුව සැලසීම තමයි මෛත්‍රී ප්‍රධාන ලක්ෂණය. මේ හිතසුව සැලසන කෙනාට කවදාකවත් සතෙක් මරන හොරකම් කරනවා කියලා නම් පස්සේ පරස වචන කියන කාමයේ වරදලා හැසිරෙනවා වගේ දේවල් කෙරෙන්න විදියක් නැහැ. උනොත් එක පැත්තකින් මේ සතුන් කෙරෙහි මෙලෙකම දක්වන තාපැත්තකින් සතුන් මරනවනම් ඒ කාන්තෙම මොලේ අමාරුවක් තියෙනවා. මොලේ නාක් කරලා දෙන්න නැත්නම් මේ දෙක කෙරෙන්නේ නැහැ. ඒ නිසා මේ මෙලෙක් ගතිය මුරුදු ගතිය දානෙන් සාසීලෙන් ඇති කරගත්ත කෙනා තමයි මෛත්‍රී භාවනාවට යන්නේ. මෛත්‍රී භාවනාවට යන කෙනාට ප්‍රධාන වශයෙන්ම අර මූලික සූත්‍රයේ සඳහන් කරන විදිහට ලෝකේ සුන්දර පැත්තට බලන්ට හැකි සංඥාවෙන් බලන්ට මූලික චරිත ලකුණක් තියෙනවා. එහෙම නැත්නම් මෛත්‍රී භාවනා පිළිසම බොහොම අඩුයි. කර්ණිමෙච්ච සූත්‍රය වල පටන් ගන්නකොට සඳහන් කරන්නේ කරණීයම් අර්ථ කුසලිනේ යන්තං සම්තම් පදං අභිධමෙච්ච සක්කෝ සක්කෝ කියලා කියන්නේ හැකි සංඥාව. කට මේ ලැබිලා ආදීන බුද්ධෝත්පාද කාලයේ උත්තමයි දුර්ලභයි. ලැබිච්ච මනුස්ස ආත්ම භාවයේ දුර්ලභයි. ඒ වගේම මේ ඇහ කන දිවනාසය හොඳට පිළිట్లా තියෙනවා අපි ඒක දුර්ලභයි. පැවිද්ද දුර්ලභයි. ඒ වගේම බණහන් හම්බෙන දුර්ලභයි. මනුස්සාත්ම මේ මේ සත්පුරුෂ සංසේවන ලැබලා තියෙන දුර්ලභයි කියලා. Taman යසින් බලන කොච්චර වාසනාවන්ත පින්වන්ත කෙනෙක්ද කියලා කල්පනා කරනකොට විතරයි ඒක හරියට කල්පනා වුණොත් විතරයි අපිට හැකි සංඥාව පහළ වෙන්නේ. එහෙම නැත්නම් මුල්ව හරි පොඩි දෙයක් හද වුණාට පස්සේ ඒක ගැන කල්පනා කළාම සේරම යටපත් කරනවා. ඒක හැකි සංඥාව වෙන්නේ නැහැ සුභ සංඥාව වෙන්නේ නැහැ. ආනි හැඟීම ඇති කර ගන්න නිසා යම් කිසි කෙනෙකුට මෛත්‍රී භාවනා කරන්න ඕනේ නම් ඒ පුද්ගල තමන්ගේ ශරීරයට හුඳුවට සලකන්න ඕනේ. ඉතින් අදහස් කරන්නේ ඉඳගෙන ඉන්න පණියන් කියලා හොඳටම සැප දැනෙන්න ඕනේ. ඒ කියන්නේ කාම සුඛයක්වත් සුඛ උපභෝගයක්වත් නෙවෙයි. මූලික අවශ්‍යතාවයක් වශයෙන් හිත සමබර වෙලා හිත සමතුලිත වෙලා හිත මේ සැප සම්පත්තියකටපත් වෙන තු මෛත්‍රිකට වැඩෙන්නේ. සහොඳවට වාඩි වෙන්න ඕනේ. ඒ වගේම දවසේ හොඳම වේලාව ගන්න ඕනේ. හොඳ මිහිරි ඒ වගේම පරිසරයක් වෙන්නත් ඕනේ. මොනම දෙයකින් හරි නුරුස්නා ගති පහළ වුණොත් මෛත්‍රී හිත වැඩෙන්නේ. මෙත් මෙලෙක් ගතිය වැඩෙන්නේ. ආන්නේ විදිහට පරිසරයකට වාඩි වෙලා තමයි කල්පනා කරන්න ඕනේ මේ ලැබුණා වූ මේ කලින් සඳහන් කරපු මේ තේරම වස්තු පුංචිමය ද්වේෂ චේතනාවකින් නැති වෙනවා. ඒ නිසා ද්වේෂය කියලා කියන්නේ කාගේ දෝෂයක් වුණත් Tamange හිත කෙලසන දෙයක්. ඒක නිසා එවැනි ද්වේෂ දැන හෝ නොදැන අපි අගය කරනවා නම් ආඩම්බර කරනවා නම් ඒකාන්තයෙන්ම අපි ගිනාපු තී සංගතියක් මිස උසස්ම නිසගතියක් නෙවෙයි. හැදිච්ච ගතියක් නෙවෙයි. ඒක නිසා අපි අඩු ගානේ හිතින් හිතා ගන්න ඕනේ අනේ මගේ චිත්ත સંතාරණේ. මේ භාවනා කරන දෙකේ ද්වේෂයෙන් තොර වේවා. මොකද ඒ ද්වේෂය තිබුණොත් අර ලැබිච්ච සෑම සම්පතක්ම අඳුම්මනයක් ගිනිගත්තා වාගේ අඳුරට වැටෙනවා. වටිනාකම අඩු සත්‍යට වැටෙනවා. ඒ වගේම තමයි අපි දැන හෝනතන මේ द्वේෂය අනුන්ගේ දෝෂයක් නිසා හෝ තමන්ගේ හීනමානකමක් නිසා හෝ පෝෂණය කළොත් අපි මේ හිතනවා ඇති හිතන්න පුළුවන් අපි මේ අනුන්ට දඬුවමක් කරන්නට එහෙම නැත්නම් අනුන්ට හිංසාවක් කරන්නට ද්වේෂයෙන් අපි කල්පනා කරනවා. මේ කල්පනා කරනකොට අනුන්ට ද්වේෂය අනුන්ට හිංසාව වෙන්නේ ඉස්සෙල්ලා අනුන්ට දඬුවම වෙන්නේ ඉස්සෙල්ලා තමන්ගේ හිත ද්වේෂ සහගත කරගන්න නැතුව ද්වේෂයෙන් පැලහෙන්නේ නැතුව ද්වේෂයෙන් පිච්චෙන්නේ නැතුව කවදාකවත් තව කෙනෙකුට අපිට ඒ වගේ විනයක් අටින්ද කරදරයක් කරන්න දඬුවමක් දෙන්න. ඒ නිසා ද්වේෂයේ මුල පුච්චන જાතිදයක්. අපි ඒ ද්වේෂයෙන් අනුන්ට වැඩ කරන්න හදනවයි කියලා කියන්නේ අටුවා පෙන්ලා දීලා තිනවා අඟුරු කැල්ලක් ගන්නවා අපි ගියේ පිච්චන අඟුරක් කර ගන්නවා කාට හරි ගහන්න. අල්ලනකොටම අපේ අත තමයි පිච්චෙන්නේ. එහෙම නැත්නම් අසුචි පිටක් නැත්නම් ගොම පිටක් කරගන්නවා කාට හරි දමලා ගහන්න කියලා. අතර ගන්නකොටම ඒ අනුන්ට ගිහිලා වටින එක උනා නොඋනා හරි අතර ගත්ත බවම තමන් කෙලෙසෙනවා. එහෙම නැත්නම් තමන්ගේ දිහාට හුලගෙන වෙලාවක ඉස්සරහට දුවිලි පාරකින් ගහන්න හදනවා. විහි කරපු ගමන් දුවිලි පාර ආපහු වෙලා තමන් යකට තමයි වැටෙන්නේ. උඩ බලාගෙන කියලා ගහ ගන්නවා වගේ. මේන්න මේ වගේ තමයි මෛත්‍රීෂයෙන් වැඩ කරන්න හදන මනුස්සයා ලක්තරම පරාදයි. ඒක නිසා කල්පනා කරන්න ඕනේ මට මේ හම්බෙච්ච වෙලාවේ මෛත්‍රියෙන් මෙලෙක් කමින් මිත්‍රත්වයෙන් වාඩි වෙලා මේ ද්වේෂයේ තියෙන ආදීනව සලකලා ඒ වෙනුවට මෛත්‍රී ආවනම් අපේ හිතට මෛත්‍රී ආවනම් ඒක හරියට අම්මා තමන්ගේ කුරුඳුලේ දරුවා ලොක් වෙච්ච ආගෙන ඉන්නකොට දරුවට අම්මා කෙරෙහි තියෙන මෛත්‍රිය අම්මා දරුවන් කෙරෙහි තියෙන මෛත්‍රියක් ගත්තා වගේ මෛත්‍රී හිත ආවට පස්සේ මුළු ලෝකෙම අපට නෑදෑකමක් මිත්‍රත්වයක් මාතෘත්වයක් ඇති කරලා දෙනවා. ඒ තරම් ආනිසංසසයිත මේ මෛත්‍රිය සම්පූර්ණයෙන්ම යටපත් කරන ද්වේෂය පතුනට පස්සේ ඒක නිකන් සම්පූර්ණ තිරිසන් ලෝකයක් යක්ෂ ලෝකයක් പ്രേත ලෝකයක් නරයක් නරකයක් වඩපත් වෙනවා ඒ නිසා මගේ හිත මෛත්‍රියෙන් යුක්ත වේවා එහෙම නැත්නම් ද්වේෂයෙන් තොර වේවා කියලා හිත හදාගෙන කලින් කරුණු ගන්නවා ඒ කියන්නේ මේ සඳහන් කරන්නේ කලින් බාහනාපාන සති භාවනා වගේ කරලා මෛත්‍රිය මේ ධ්‍යානයක් හෝ සමාධියක් නැති කෙනෙක් පටන් ගන්න හැටි ආන්නේ පැරගෙන ඉවරලා වාඩි වෙලා හිතෙන් අදිස්ථාන කරන්න ඕනේ මගේ හිත මේ හිචිවිලි වලින් වේදනාව වලින් සද්ද වලින් කරදර වලින් නැතුව වෛර නැති වෙනවා කියන අදහසෙන්ම පුරවන්න ඕනේ. අහං අවේරෝ හෝමි මම වෛර නැත්තේක් වෙම්මා මම වෛර නැත්තේක් වෙම්මා මම වෛර නැත්තේක් වෙම්මා කියලා. ධිකටම මේ මයිකී අදහස දිගට වැඩ කරගෙන යනවනම් අතුරු ආන්තර නැතුව හිත පිට යන්නේ නැතුව ටික වේලාවක් යනකොට ඒ අර්ථය තේරෙනවා නම් තමයි අර කලින් කරකෝ ගන්නපු විදිහට පැහැදිලිවම අපිට අර පුංචි කාලේ අපිට අවශ්‍ය කරන දෙල්ලම් බඩුවක් අපේ අතට හම් වෙච්චා. එහෙම නැත්නම් අපි කියමු නිකන් සත පහක් අතට හම් වෙච්චා. මුන්න තරම් වස්තුවක් ඒ කාලේ අපි. මේක කොච්චර දේවල් අපිට සරසම් වෙනවද? එක සත පහක් අතට හම් වෙච්චා. පුංචි ප්ලාස්ටික් කෑල්ලක් අතට හම් වෙච්චා. නමුත් අද මොකද වෙලා තියෙන්නේ? කෝටි ප්‍රකෝටියක් හම්බුණා හම්බ වෙනකොටම පිච්චිලා ඉවරයි ඊට වැඩිය හිතට ඇවිල්ලා තියෙනවා ඊටත් වැඩිය හම්බ වෙනවා හොඳයි එනකොටම එවිය ලඟ වෙලා ඉවරයි ඒ වගේම කොච්චර හිතුවපත් දේවල් හම්බුණා තව ඊට වැඩිය බලාපොරොත්තු වෙන මේක පිසාච ප්‍රේත හිතක් තියෙන කොච්චර දුන්නත් මදි හිතක් තියෙන ඊට වැඩිය කොච්චර පිසිච්ච ගතියක් කොච්චර අනුන්ගේ කහදා බෙදා ගන්න පුළුවන් හැඩ ගැහෙන්න පුළුවන් ගැටියක් කුංචි කාලේ තිබුණා. ආන්නේ කුංචි හිත එන්න පටන් ගන්නවා. ඒ කුංචි හිත වතුර වාගේ. කුංචි හිත දාන භාජනේ හැඩේ ගන්නවා. දැන් බෑ. දැන් අපිට ඕනේ හැඩේ එනකන් ඉතින් හැප්පෙනවා. ගිය තැනක හදන්න හදනවා. ගිය තැනක වෙනස් කරන්න හදනවා. සිය තැන සංස්කරණය කරනවා. මගේ ඉන්නවනම් මම කරනවා නම් මෙහෙමයි කරන්න ඕනේ කියලා. ඉතින් හතර සීලකට රවුම් කුණියක් ගහන්න හදනවා වගේ ටිකටෝම නොගැලපෙන ගති. ඒ මොකද මේ නුරුස්නා ගති නිසා. මේ ද්වේෂ ගති නිසා. ආනෙව දුරු වෙලා නැවතත් අර පුංචි හිතක්. එහෙම නැත්නම් මලක් දැකපු බඹලෙක හිතක්. මලක් දක්න සමනලෙක හිතක් ටික ටික ටික ටික එන්න පටන් ගන්නවා. එහෙම ඇවිල්ලා ඒකෙන්ම ඒකේ තියෙන වටිනාකම හරි පැත්තට ගිහිල්ලා ඒකෙම තේරෙන පටන් අර ගන්නකොට තමන්ට මේ මොන්නම වස්තුවක්වත් හිතා ගන්න බැරි විදිහේ මොන තරම් ලොකු වස්තුවක් හම්බුනාටත් වඩා මේ වර්තමාන මොහොතේ තියෙන චිත්තක්ෂණයේ වටිනාකම තේරෙන්න පටන් ගන්නවා. හරියට හොඳට ඕම සතිය පිහිටපු වෙලාවක වගේ මෛත්‍රිය සම්පූර්ණ වෙච්ච වෙලාවේදී හිතේ පිරිසිගතයක් එනවා. සම්පත්‍ති කරගතියක් එනවා. ඒකට කියනවා සාසන සම්පත්තියක් කියලා. ආනේ කාපුවට පස්සේ රජෙක් වාගේ. පිළිකලා තිබුණ ඔළුව අපේ ඔළුව උඩ වාගේ. ලෝකේ තිබුණේ අපේ ඔළුව උඩ වාගේ. නමුත් දැන් අපි ලෝකෙ උඩ ඉඳගෙන ඉන්නවා. සම්පූර්ණ අර බර හැලු කරලා ඒ සියලුම කරදර අමතක කරලා මහා උස කන්දකට නැගලා අත පිරිසුදු වාතය ලැබෙමින් ඈත දර්ශන බලමින් විවේක වෙනවා වගේ තේරෙන්න පටන් ගන්නවා. ආනේ විදිහට මෛත්‍රී කරලා පිරෙන ගතියක් පිළිසි ගතියක් ඇති කර ගන්න ඕනේ කොච්චරද කියනවනම් තමන්ගේ සම්පූර්ණ භාජනයේ වතුරෙන් පිළිලා උතුරන ගතියට එන්නේ අර යථා වාරි වහා පුරා පරිපූර්ණං සාගරං ඒව මේව ඊතෝදින්නම් පේතානං උපකප්පචීච පෙන් වඩන්නේ අනිවාර්යයෙන්ම අපි දන්නවා ඒක අපේ සම්ප්‍රදායක් වෙලා තියෙනවා පුංචි භාජනේ උතුරන්නම ඕනේ ඒකේ උතුරලා යට භාජනයට ගියොත් තමයි අපි ඥාති ප්‍රේතයන්ට දාන් පින් දෙන්න පුළුවන් තමන්ගේ භාජනේ පිරුණොත් පමණයි තමන් මෛත්‍රියෙන් සම්පූර්ණ වුණාට පස්සේ පමණයි තමන් සමෛත්‍රියෙන් පරිපූර්ණත්වයට පත් වුණාට පස්සේ පමණයි තව කෙනෙකුට මෛත්‍රිය කරන්න පුළුවන්. මේන්න මේක දාන්නේ නැත්තම් අපි මෛත්‍රිය ටිකක් අපට කරලා පිරිච්ච නොපිරිච්ච බව තියෙදී අපි අනුන්ට මෛත්‍රී කරන්න හැදුවට ඒක ඉච්චර මේ සර්වචන් වහන්සේ විසින් ධ්‍යාන භාවනාවට සමත භාවනාවට ගැළපෙන ක්‍රමයක් විදිහට පෙන්වලා දීලා නැහැ. ඒක නරක දෙයක් නෙවෙයි ඒක හොඳයි. නමුත් හරියන්නම් ඉස්සල්ලාම තමයි මෛත්‍රී කරගන්න ඕනේ. හරියට කිරිහක්කයක් උතුරලා ඉන්නා වගේ සම්පූර්ණ භාජනය පිටලා ඉතිරෙන්න යනවා. අන්න ඒ ටිකෙන් තමයි අපට පුළුවන් තව කෙනෙකුට මෛත්‍රී කරන්න. ඒ නිසා ටික කාලයක් මහන්සි වෙන්න වෙනවා ද්වේෂය නැති පරිසරයකට ගිහිල්ලා Tamange ශරීරයට තමයි මෛත්‍රී කරලා මේ සඳහාම කාලය අරගෙන මෛත්‍රී වඩන්න වෙනවා. වඩනකොට වඩනකොට ඕක ගැම්ම යවේ આવොත් ඉඳ ගන්නකොටම වගේ බොහෝම ඉක්මනට මේ මෛත්‍රී භාජනේ පිරණ ගතිය එනවා. ඒ වෙනකොට සත්ත්ව සංඥාව තමනුත් සතේ. දැන් තමන් පිළිලා. තමන් සම්පූර්ණ වෙලා ඉන්නේ. එහෙම නැත්නම් තමන්ගේ සන්තුෂ්ටි කර ගතියක් තියෙනවා. එතකොට මේ තිනා මේ වගේ පිරුණාට පස්සේ අනේ සියලු සත්වයෝ මේ වගේ පිරිච්ච ගතිය එනවා නම් මේ සත්තු ලොකු සත්තු විසින් පොඩි සත්තු කාදමන ගතිය පුළුවන් එකා වලේ කනාගේදී කඩා වඩා ගන්න ගතිය මේ බොරු වචන කේලම් වචන හිස් වචන පරස වචන සතුම් මැරීම ආදී මේ සේරම වෙලා තියෙන්නේ මේ අනික් සතුන්ගේ ඒ ජීවත් වීමේ අයිතිය සහෘදත්වේ නැතිකම නිසා ඒක සම්පූර්ණයෙන්ම නැතිලා පිළිචිකතාවට පස්සේ මේ පොත්පත්වල සඳහන් කරන්නේ මේ වෙලාවේදී තමන්ට මෛත්‍රී භාවනාව කියලා දීපු එහෙම නැත්නම් තමන්ට ජීවිතේ උගාක්ම ආධ්‍යාත්මිකව උදව් කරපු පුරුෂයෙක් නම් පුරුෂ ගුරුවරයෙකුට ස්ත්‍රියක් නම් ස්ත්‍රී ගුරුවරියකට මෛත්‍රී කරන්නයි කියලා. ඒ වෙලාවේදී පුරුෂ ස්ථාන හයක් මෛත්‍රී නොකල යුතුයන් වශයෙන් දක්වනවා. අතිප්‍රිය සත්තන්න මෛත්‍රී කරන්න එපයි කියනවා. ඒක මොකද හේතුව ඒකට මේ ආදරේ මත වෙන්න ඉඩ තියෙනවා රාගේ මත වෙන්න ඉඩ තියෙනවා මේ හැඟුම්බර ගතිය මත වෙන්නේ ඉඳී තියෙනවා. ඒ වගේම මධ්‍යස්ථ පුද්ගලයන් මෛත්‍රී කරන්න එපයි කියනවා. මොකද තමන් මේ යන්තම් පටන් ගන්න වෙලාවේ මධ්‍යස්ථ පුද්ගලය කියලා කියන්නේ විශාල මානසිකාවක් හේතන ශක්තියක් නැහැ. වෛර පුද්ගලයන් මෛත්‍රී කරන්නත් එපයි කියලා කියනවා. ඒසොටද යන්තම් හදාගත්තර මෙලෙක් ගතිය ඉජාට වෙලිලා යනවා. ඒ වගේම මියගේ පුද්ගලයන් මෛත්‍රී කරන්න එපයි කියලා කියනවා. ස්ත්‍රියක් නම් පුරුෂයෙකුට මෛත්‍රී කරන්න එපයි කියලා කියනවා. පුරුෂයෙක් නම් ස්ත්‍රියවට මෛත්‍රී කරන්න එපයි කියනවා. මේන්න මේ විදිහේ හය පුද්ගලයෙක් මගාරවලා ඉස්ත්‍රියාවක් නම් Tamanට උදව් කරන වටිනාම ඉස්ත්‍රියාවක්. අධිහිතියක් අධිහිතියේ කරු භාවනීය කෙනෙකුට මෛත්‍රී කරනවා. පුරුෂයෙක් නම් පුරුෂයෙකුට මෛත්‍රී කරනවා. ඒ පුද්ගලයා අපි මෛත්‍රිය යොමු කරගන්නා වූ පුද්ගලයා ගරු පුද්ගලෙක් වෙන භාවනීය පුද්ගලෙක් වෙන්න ඕන. ගරු කියලා කියන්නේ සීලෙන් සහ ගුණයෙන් Tamanට වැඩි වෙන්න ඕන. භාවනීය කියලා කියන්නේ දැනටමත් අනුන්ගේ මෛත්‍රියට ලක් වෙච්ච බොහෝ දෙනා වදින පුදුන කරු කරන කෙනෙක් වෙන්න ඕන. එතකොට අර තමන්ගේ හිතේ වැවිලා වැලිලා ආපේ මෛත්‍රිය ගුරු පූජාවක් වශයෙන් උත්තම කොටස පුදන්න පුළුවන්. අනේ මට මෙච්චර උදව් කරපු මේ අත්තා මේ ඇත්ටි. දැන් මේ චිත්තක්ෂණේ මං වාගේ සතුටින් ඉන්නවද? මේ චිත්තක්ෂණේ මං වාගේ සම්පත්‍ති කරගත්තේ ඉන්නවද? නොඉඳත් ඉඳ තියෙනවා. අනේ නිසා මගේ හිතේ ඇත්තව මේ සම්පත්‍ති කරගතිය, මෛත්‍රී ගතිය, ගුරු පූජාවක් වේවා කිය හරියට හිත ඒ සමන්ද කරපු උදව්පකාර සිහිපත් කරන මගේ ගුරුවරයා වෛර නැත්තේක් වේවා ගුරුවරයා වෛර නැත්තේ මම ආචාර්යෝ අවේරෝ හෝතු කිය ටිකට මෛත්‍රී කරනකොට අර ගෙනාවු මෛත්‍රිය හොඳ ගැම්මකට අවිල තිබුණා නම් ඇත්තට නියම පුද්ගලයා එල්ල වුණා නම් පහනෙන් පහන පත්තු කෙරුවා වාගේ මණිකෙන් මණික ආලෝක වැටෙනවා වාගේ අර මෛත්‍රිය හිත පුදුම විදිහට සීමාන්තිකව වැඩෙන පටන් ගන්නවා කිනිකෝයක් පත්තු කරලා තියලා අහ ලැබුගින්නකට ගින්දර තිබ්බා වාගේ. සීමා කරන්න බැරුව උතුරන්න පටන් ගන්නවා. අපි පුංචි විදිහකට යාන්තමට හෝ අපි ගුරු පූජාවක් කරා. තමන්ගේ දේ උත්තරම කොටස අරගෙන ගුරුවරයෙකුට පූජා කරයි කියලා ගුරු පූජාවක් කරනවා කියනකොට ඒක කිලිපලාගෙන කොහොම සතුටකින් අර උපචාර වට්ටමේ තිබුණ මෛත්‍රිය අර්පණා මට්ටමට වැටෙනවා. ඒකත් හොඳට මේ දිනු පවුණු වෙනකොට Tamanට හරියට ආනාපාන සති ප්‍රතිපද ධ්‍යාන වැටෙනවා වගේ ඒ ඇති වුණා වූ මෛත්‍රී මේ සත්‍ය සංකල්පය සත්‍ය සංඥාවේ ආලෝකයට හිත බැස ගැනීම සිදුවෙන්නේ ඉතිසියක්. මේන මේ විදිහට Tamanට මෛත්‍රිය සම්පූර්ණයෙන්ම කරලා ඒකෙන් පිළිච්ච හිතෙන් තමයි අපි ගරු භාවනීය ගුරුවරයෙකුට මෛත්‍රී කරන්නේ. ඊට පස්සේ තමයි අපිට පුළුවන් වෙන ප්‍රථම ධ්‍යානයට සමාවදී. මෙන්න මේ ප්‍රථම ධ්‍යානට ආවට පස්සේ ඒක පැය දෙක සමහරවිට විනාඩි 5 10 15 20 30 පැය පැය දෙක ආදි වශයෙන් දිගින් දිගට දිගින් දිගට පුහුණු කරලා වශී කරගන්න ඕනේ. කියපු ප්‍රමාණයක් ඉන්න පුළුවන් විදිහට වශී කරගත්තට පස්සේ ඒ ධ්‍යානයේ ජීවරණ නැති භාවය ධ්‍යානංග පහක් කියන බවත් එක එක එක එක ක්‍රම වලට සමාපජන වශීතාවේ අදිඨාන වශීතාවේ උත්ථාන වශීතාවේ වශීතාවය ආවර්ජන වශීතාවය පච්චවේක්කන වශීතාවය වාගේ ගුරුවරයෙක් ළඟම ඉඳගෙන හොඳට පුරුදු කරාන ප්‍රථම ධ්‍යානයේ හොඳ මේ වශී භාවයක් ඇති කරගත්තා නම් ဒုတိ ය ධ්‍යානට යනවා ဒုတိ ය ධ්‍යාන තෘතිය ධ්‍යානට යනවා අන්න ඉතින් ගියාට පස්සේ තමයි Tamanට හිතවත් වූ ප්‍රියවත් වූ බොහෝ පිරිසකට මෛත්‍රී කරන්නේ. කරු භාවනීයම හොඳම කෙනාගෙන් පටන් අරගෙන ත්‍ෘතිය ධ්‍යාන දක්වා වඩලා ඊට පස්සේ හිත ප්‍රිය අත්තනමයිටි කරනවා. ඊට පස්සේ ඒක හර ගියා නම් මධ්‍යස්ත පුද්ගල තමන් දැකලක් නැති අහලක් නැති තමන්ට කිසිම ජීවිතේ සම්බන්ධයක් නැති මධ්‍යස්ත පුද්ගලයන් කෙරෙහිමයිටි කරනවා. ඒ ඔක්කොම කරලා සාර්ථක වුණාට පස්සේ තමයි අප්‍රිය පුද්ගලයන්මයිටි කරන්නේ. ඒක තාම අමාරුයි. මොකද අප්‍රිය පුද්ගලයන් මතක් වෙනකොටම මෛත්‍රිය වෙනුවට ද්වේෂය පාල වෙනවා. අර අපිට පාළි උගන්වපු මහත්තයෙක් කියනවා ඒ අම්මා ඒ අල්ලපු ගෙදර හැමදාම මෛත්‍රී භාවනාව වඩනවා. සියලු සත්‍ය මම මම සෝපත් වෙම්මා මගේ ගුරුවරු සෝපත් වේවා ගුරු ඔක්කොම කියලා සියලු සත්‍යයේ සෝපත් එක්කා සෝපත් වේවා අල්ලපු ගෙදර කී ඇර හැමදාම ওই වචනේ කියනවා ඒ තරම්ම තරහක් තියනවලු ඒ මනුස්සයාට මොනම විදියකවත් මෛත්‍රීලා ඉතුරු දාගන්න බෑ ඊට පස්සේ බලන්න මෙහෙම කියන එක හොඳ නැහැ. ඉතින් කරන්න දෙයක් නැහැ මෙහෙම තමයි මට පුරුදු වෙලා තියෙන්නේ. හයියෙන් කියනවා. සියලු සත්‍ය සූපච්චිත්වා අල්ලපු ගෙදර කියාර. අන්නේ අපි සමහරුන්ට හිතනවා මේ වෛරත්තන්න මෛත්‍රී කරන්න ගියාම අර කරගෙන ගිය වැඩ පිළිල ඔක්කොම ආය වෙල්ල යන ගතියක් එනවා. එහෙමනම් ආයෙත් කරන්න කියන තමන්ටම මෛත්‍රී. ඊගාවට හොඳ පියගරු භාවනයේ ගුරුලෙකුට. ඊගාට මදහත් පුද්ගලයන් කරලා කරලා කරලා මේ සියලුම සත්‍යන්න මෛත්‍රී කරලා ඉවර වෙලා අර වෛරී පුද්ගලයාට ටික ටික ටික ටික මෛත්‍රී කරන්න කියලා කියනවා. මේක සම්බන්ධයෙන් සාරිපුත්තු සාංශේ දීලා තියෙන නිදර්ශන වගේක්. එතකොට තේරෙනවා මේ සරුවච්චන් වහන්සේ අරිච්ඡාව මේ මාත්‍රිකා පිළිබඳව මෙච්චර විසදක්මත් තිබලා තියෙන්නේ සාරිපුත්තු සාංශේ විතරයි. මේ විදිහට අපි හිතවත් නදහත් අහිතවත් කියන ඔක්කොටමයි කරාට පස්සේ තමයි අපි බලන්නේ පරීක්ෂා කරලා මට සීල සත්‍යයන් කෙරෙහි සීමාවකින් තොරව සත්‍ය විශේෂම පොදුවේ මෛත්‍රී කරන්න පුළුවන් නම් අපි කියනවා අපිට සීමා සම්බේධය සිද්ධ කරයි කියලා. එතකොට ස්ත්‍රී වේවා පුරුෂ වේවා තමන්ගේ ආගමේ වේවා පිටාගමක වේවා තම රටේ වේවා පිට රටක වේවා මිනිස්සු වේවා තිරිසන් වේවා තමන්ට හතුරු වේවා මිතුරු වේවා සියල්ලංගේම ඇත්තවෝ සත්ත්ව ස්වરૂපේ ඒ සත්තු ඒ ඒ තමන්ගේ ජීවිතයට ආත්මයට කැමති යම් ආකාරයක් තියෙනවා. ඒ සියලු දෙනාම සූපත් වෙත්වා කියලා සත්තු විශේෂයි. ඊළඟට ප්‍රාණ විශේෂයි. ප්‍රාණ කියන්නේ සෑම සතෙක්ම හුස්ම ඉහළ පහළ ගන්න. කුලම් බොනෝ. අන්නෙමනි ප්‍රාණීන් සියලු දෙනාම තමන්ට කැමති නිසා සියලු ප්‍රාණීන් සූපත් වෙත්වා. අත්ත භාව වශයෙන් අත්ත භාව කියන්නේ ආත්ම භාවය ඇති ඕනම ආත්ම භාවය පිළිගන්න තියෙන ඕනම කෙනෙක් අපාය වැටෙන්න තියෙන අවස්ථාවක් තියෙනවා. පුද්ගල වශයෙන් පුද්ගලයන් වශයෙන් ගන්න ඕනම කෙනෙක් ඕනෙම අවරද්දක් කරලා අපාගත වෙන්න පුළුවන්. අන්නේ විදිහට සත්‍යයන් වශයෙන්, ප්‍රාණීන් වශයෙන්, ආත්ම වශයෙන්, පුද්ගල වශයෙන් විවිධාකාර විදිහට මේ මෛත්‍රිය බෙදෙනවා. එතකොට කෙනෙක් කොම කරන්නේ ඒක මුළු ලෝකයටම සදා සියලුම සත්‍යයන් අරමුණු කරලා කරනවා. මේකට කියනවා අනෝදිසෝ පරණ කියලා ඊට අමතරව තියෙන ඕදිසෝ පරණ වශයෙන් ස්ත්‍රී වශයෙන් වෙනම පුරුෂයන් වශයෙන් වෙනම ආර්යයන් වශයෙන් වෙනම අනාර්ය වශයෙන් වෙනම දිව්‍යයන් වශයෙන් මනුෂ්‍යයන් වශයෙන් නිරිසත්තු වශයෙන් ඊට පස්සේ එක එක එක එක කරලා මේ ඇති කරගත්තේ මෛත්‍රිය පෙර දිශාවට පසු දිශාවට දකුණු දිශාවට වම දිශාවට පෙර අරුණ දිශාව පසු අනු දිශාව, දකුණු අනු දිශාව, උතුරු දිශාව, උඩ දිශාව, යට දිශාව වශයෙන් දස දිශාවට මෛත්‍රී කරනකොට මෛත්‍රී භාවනා 528 ආකාරයකට යනවා. මෙන්න මේ ටික කෙරුවට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ කව කෙනෙකුට හරියට ලෙඩක් වෙච්ච වෙලාවක ඒ පුද්ගලයා අරමුණු කරලා ඒ පුද්ගලයාට අර මෛත්‍රී ධාරාව යවල තමගේ පූර්ණ ඒ සුහදකම එහෙම නැත්නම් මිත්‍ර භාවයේ හිතසුව පැවති ගතියේ කාටද ආශිර්වාදයක් කරන්නේ. මේක එතකොට හොඳට පන්නරේ කියලා හදාගත්ත ආයුධයක් වාගේ ඕන තරම් වැඩ ගන්න පුළුවන්. අන්නේ මට්ටමට කරන්නේ නැතුව කරන මෛත්‍රිය නරක දෙයක් නෙවෙයි. නමුත් මෙච්චර පන්නරේ ආයුධයක් වගේ වෙන්නේ නැහැ. ඒක නිසා මෛත්‍රී භාවනා කරනවා නම් හොඳම ක්‍රමය තමයි අර කියන විදිහට කමානුකූල ජීවු කරගෙන යනකොට භාවනාවේදී අපි ඊ සාකච්ඡාවේදී මතු කරගත්ත අපේ මේ භාවනා කරගෙන යනකොට වෙලාවක පාරට අරමුණ විසිරියා. අරමුණ විසිරී කියලා යන්න හේතු වෙන්නේ සද්දයකට. එහෙම නැත්නම් මතුරු එකක්. එහෙම නැත්නම් හිතවිල්ලක් වෙනවා Tamanට වෙච්ච නරක අපල පරණ සිද්ධිය. ආනේ වෙලාවල් වලදී හිත සම්පූර්ණයෙන්ම කැඩී යාම නැතකරන්න සර්වචනසේ දේශනා කරලා තිනවා පරිදහාය භාවනාවක් කරන්නේ. අන්නේ වෙලාවට අර පුරුදු කරලාද මෛත්‍රියක් තියෙනවනම් තමන්න පුළුවන් ඒ වෙලාවේදී මෛත්‍රී භාවනාවට හිත යොදා. මේ ශබ්ද කරපු පුද්ගලයා මම සඳහා ශබ්දයක් කරුවා නෙවෙයි නොදැනුවත් වෙන්නේ නැති ජීවිතයට ඔච්චර හිත නරක කරගන්න දෙයක් නැහැ කියලා මෛත්‍රී භාවනා හිත දාගොන් අර 17 පැතිරිච්ච හිත ආයෙ ගොනු වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මధుරෙක් කෑවක් නැත්නම් මොකක් හරි දැන් මැස්සෙක් වැහුවා ආදී වශයෙන් වෙලාවට මෛත්‍රී නැති වෙලාවක මේ සසත් එක ලොකු ද්වේෂයක් වෙනවා. නමුත් මෛත්‍රී කරනකොට හොඳට තේරෙන පටන් ගන්නවා මේ මැස්සෙක් ඔය උත්තර ළඟ දෙයක් ඇත්තේ නෑ ඔය මදුරුවේ ඒ නැත්තම් කෝඹියේ උන් අලියෙකුට වාගේ බලන යකෙකුට වාගේ බලන දෙයක් නෑ කිය ඒ සත්‍යය ඒ උගේ වෙන වැඩකට ආපු ගමනක් ඒ ආන්නේ විදිහට මෛත්‍රී කරන්න පුළුවන් ශක්තියක් එනවා ඒ වගේම නාටක හිතවිල්ලක් නිසා තමයි අහේනියක් කරපු පුද්ගලයෙක් ඉදිරිපත් වෙලා හොඳටම චිත්ත පීඩාවක් ආවත් මෛත්‍රී කරන්න පුළුවන් වෙනවා අර සාරිපුත්තු සාංශික ආපතාලේට සාරිපුත්තු සාංශේ මතක් කරනවා යම් කිසි පුද්ගලයෙක් අපිට හොඳට ඕම පේනවනම් කරන්න හරියක් කරන්න Tamanට හෝ රටට හෝ ඒ පුදුලට අකමැති දේවල් නොවිය යුතු දේවල් කියලා ක්‍රියාවලින් නම් ගන්නම දෙයක් නැහැ කියලා හිතමු. කරන්නෙම අහේනිකර පරිසරයේ කෙලසන චිත්ත ප්‍රතිඋසන කරන සිවිල් නීතිය කරන වැඩ කියලා. ඒ සාරිපුත්‍ර සාමි සඳහන් කළ තියෙනවා මිනිස්සෙක් කියලා කියන්නේ ක්‍රියාව විතරක් නෙවෙයි එයාගේ වචන සහ මානසිකත්වය හොඳ වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා එයාගේ වචී කර්ම මනෝ කර්ම ගැන හිතලා ඉවන්ස ක්‍රියා කායික ක්‍රියාන නරක තමයි ඒක නොබලලා වෙන්න හොඳ වෙන්න පුළුවන් වචී කර්ම මනෝ කර්ම කල්පනා කරන්නේ යම් කිසි වෙලාවකට එයා වචනයත් හොඳ නැහැ ක්‍රියාවත් හොඳ නැත්නම් කතා කරන වචනත් හැම වෙලාවම අනුත් හිංසා කරයි තමන්ටත් හිංසා කරයි ක්‍රියාවත් ඒ වගේ එහෙමනම් හිතන්න කියනවා එයාගේ අඩු ගානේ මනෝ කර්ම හොඳ ඇති අනිහිත හොඳට ඇති කියලා මේ විදිහට බලල බලල සාස්ත්‍රාන්ත එක එකට එක එක නිදර්ශන දීලා කියනවා අන්තිමටම මේ මනුස්සගේ හිතෙත් ගත්තහම 150කට අරක තියෙයි. හැබැයි හොඳ පැත්තකුත් තියෙනවා. ආන්න එහෙම වෙනවනම් මේ කාන්තාරක හරක් කිහිල්ලා ඒකේ මේ කාන්තාර කියන වේලි බියලි බිමක හරක් ගිහිල්ලා හරක් තුර පොළවේ එරිලා තියෙනවා. ආන්න ඒකට ඉස්සල දවස් ගහපු වැස්සක් ඇවිල්ලා යන්තම් වතුර ටිකක් එකතු වෙලා තියෙනවා. පිපාසය ඇතිවෙච්ච මිනිසෙක් වතුර පිළිබඳව දැඩි ආශාවකින් හොයලා බලලා පිරිසුදු වතුරක් නැති වෙච්චාම අර හරක්කුරේක එකතු වෙලා තියෙන පුංචි වතුර ටික බොන්නේ කොහමද? ධන දෙක බිම ඇනගෙන බැලමිට දෙක බිම තියලා දිව පොඟෝලා. අර වතුර ටික බොන්නේ කොහමද? ආන්නේ වගේ මේ මිනිස්යාගේ තියෙන අන්තිම හොඳ බිඳුව විතරක් හරි දැකලා ඒක අගේ කරන්නයි කියන්නේ. එහෙම නොවුනොත් අපි නරක විතරක් බලන්න පටන් අරගත්තොත් කිසිම කෙනෙකුට අපිට පූර්ණ මෛත්‍රියක් කරන්න බෑ. ආනේ විදිහට විපස්සනා භාවනාවේදී අර ව්‍යාපාදේ පහළ වෙච්ච වෙලාවේදී පුහුණු කරලාද මෛත්‍රියක් තියෙනවනම් අපිට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒක ඒ වෙලාවේ හිතලා ගන්න එකක් නෙවෙයි. ඒ නිසා පූර්ව පෙනේ පූර්ව කරලාද මෛත්‍රියක් අවශ්‍යයි. මේ නිසා චතුරාර්යක භාවනාව වශයෙන් මෛත්‍රී බුද්ධානුසතිය මෛත්‍රී ආසොබ පරණානුස්සතිය කියලා භාවනා හතරක් කොයි කෙනාටත් කියලා දෙනවා. මේකට දැන් අපි මේ වගේ දැන් කරගෙන යනවා කිසිම වෙලාවක අපි මෛත්‍රියක් ගැන්නේ නැහැ. මේ කතා කරන්නේ අපි සෑහෙන දවස් ගාණක් කියලා මාස ගාණක් ගිහිල්ලා. එහෙම කරන්න වෙන්නේ නැහැ ආනාපානයේදී දැඩි ද්වේෂ වෙනවා. එහෙනම් පැත්තකට කරලා යාක ආනාපානය නතර කරලා මෛත්‍රිය උගන්වන්න සිද්ධ වෙනවා. හැම පොන්චි දෙයකටම ගැටෙන හැම පුංචි දෙයක් එක්කම හැපෙන කෙනෙක් නම් ආනාපානේ බහි භාවනා කරන්න ගියාම පළවෙනි දවස් දෙක ඇතුළතම හොඳටම තේරෙනවා ගැටුම වැඩි. ඉතින් එහෙමනම් ගුරුවරයා තේරුම් අරගන්න ඕනේ මෙහාට තියෙන තද ද්වේෂ චරිතයක්. ඒ ද්වේෂ චරිතයට ආනාපානේ හරියන්නේ. එතකොට ආනාපානේ බහා තබලා හෝ මෛත්‍රී කරනවා. යම් විදියකට ආනාපාන දිගට කරගෙන යන්න පුළුවන් නම් නැත්නම් ආනාපානෙන් ධ්‍යාන මට්ටමට යන්න පුළුවන් නම් ධ්‍යාන ලැබලා ආනාපාන ධ්‍යානයක් කරලා බොහොම ලේසියට යන්න පුළුවන් මෛත්‍රී ධ්‍යානයට. ඒක නිකන් හරියට එක වාහනයකට පියතුරු බලපත්‍ර ගත්තට පස්සේ තව වාහනයක් ගන්න කියලා අලුතෙන් බලපත්‍ර ගන්න ඕනේ. අරගත්ත බලපත්‍රයේම පුහුණුවක් විතරයි ඕනේ කරන්නේ. ආන්නේ වගේ මේ යන ගමනේදී දැඩි බාධා නැත්තම් දිකට යන්න පුළුවන්. මෙන්න මේ විදිහට මෛත්‍රී භාවනාවේ ප්‍රයෝජන දැනගෙන කටයුතු කරනවා නම් ඒක ආරම්භයේදී භාවනාවට අවශ්‍ය වෙනවා පසු කාලය වෙනකොටත් අවශ්‍ය වෙනවා. මෛත්‍රී කියන ගුණ අවශ්‍ය කරනවා. විශේෂයෙන්ම මේ වෙලාවේදී මතක් කරන්න ඕනේ මේ සමූහ භාවනා. එහෙනම් මේ වගේ සාමූහික වැඩ කරනකොට මේ මෛත්‍රියේ වටිනාකම තේරුම් ගන්න කියන එක පුදුමාකාර අගයක් තියෙනවා. තමන් තනියෙන් වැඩ කරනකොට නම් ඒක ප්‍රශ්නයක් නැහැ. කසත් එක නැතත් එක. නමුත් සමූහයක් වශයෙන් කරනකොට නම් සමග්ගාණන් තපෝසකෝ කියන විදිහට අපි හැම කෙනෙකුටම හැම කෙනෙකුගේම මානසිකත්වයට කරු කරන්න නම් මෛත්‍රිය පිළිබඳ හැඟීමක් තියෙන්න ඕන. එහෙම නොවුනොත් අර පු탁 යන ගති පහළ වෙනවා. නරක දකින්න පැත්තට ආවොත් මේක සුව කරන්න බැරි ලේදා. ඒ නිසා ජීවිතයේ හොඳ පැත්ත දකින්න ඕනේ නම් අර විදිහට මෛත්‍රී වචී කර්ම, කාය කර්ම, මනක් කර්ම කියන තුනම දිනු කරන්න පුළුවන් භාවනා ඥානකින් පටන් අරගෙන. එහෙම නැත්නම් අඩුම ගානේ තේරුම් අරගන්න ඕනේ මේ ශාසනයක් පවත්තන්න නම් කොච්චර දෝ මේ සිනේහනේ ඒ කියන්නේ මේ දෙක අතර ලිහිසි භාවයක් අවශ්‍යයි. අපි ගත්තොත් ලිහිසි කඩදාසියක් අරගෙන ඒ දෙක එකට කර කියලා මැන්තොත් 아무තු සාධ්‍යයක් වෙනවා. ඒක කවදාකවත් ඇලෙන්න හුලඟක් ආපු ගමන් කසලා යනවා. නමුත් මේ දෙක මැදට වතු ටිකක් දාලා බලන්න. අර කඩදාසියක ඇලෙන ගතියක් එනවා. ඒ වගේ තමයි දෙන්නේ අතර විරසක භාවයක් ආවට පස්සේ එක්කෙනෙක් හෝ මෛත්‍රිය ඇති කරගත්ත ගමන් අනිත් එක්කන නිකම්ම වශි වෙන ගතියක් තියෙනවා. දෙකේ එකට වැඩ කරන්න පුළුවන් ගතියක් තියෙනවා. දෙන්න එකම නෙවෙයි. නමුත් මේ මෛත්‍රියේ තියෙන සෙනෙහන ගතිය නිසා එකට වැඩ කරන්න පුළුවන් ගතියක් තියෙන නිසා මෛත්‍රී භාවනාව පුරුදු කරපු කෙනෙක් මුළු පවුලට එක්කෙනෙක් හිටියොත් ඇති. මුළු පන්තියකටම ගුරුවරයා ළඟ තිබුණොත් ඇති. මුළු වාට්ටුවකට ඒක දොස්තර ළඟ තියෙනවා නැති. මුළු සභාවකට ඒ නිර්ධාරි මණ්ඩලයේ කීප දෙනෙක් අර තියෙනවා නැති. ඒ තරමටම මේක අර ඕන තැනකට සිංගලා වැඩ කරන්න පුළුවන් ලිහිසි ගතියක් මේකේ තියෙනවා. ඒක නිසා එවැනි ඇත්තන්ට ඒ කියන්නේ මෛත්‍රිය තියෙන ඇත්තන්ට සමාජයේ ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා ඒ යම් කිසි කෙනෙකුට වැටහෙනවා නම් මේ සාසනික වැඩ කරගෙන යනකොට අපිට මේ ගැටුම නිසා අපිට රෝස්නාගත නිසා වැඩ කරගෙන යන්න බෑයි කියලා එයත් අන්න විශේෂයෙන් මතක් කරනවා මේ සාසනය ගැන හිතලා නිතරමයිටි වඩලා තියාගෙන ඉන්නකොට සෑම කෙනෙකුම පේන්නේ තමන්ගේ කුසින් වදාගත්ත දරුවෙක් වාගේ අම්මා කෙනෙක් කවදාකවත් කොච්චර ඒ දරුවා මාරාන්තික අපරාධකාරයෙක් වුණත් කවදාකවත් අම්මට දරු මට්ටමේ යහට යන්නේ නැහැ. කොච්චර කරත් දරුවෙක්ම තමයි. ඒ වගේ තමයි මෛත්‍රී කරන්න පටන් අරගත්තාම සෑම කෙනෙක්ම නෑදෑයි මිත්‍රේ තමන්ගේ පවුලේ කෙනෙක් වගේ. ඒසාර බුදු ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා ප්‍රශ්නයක් අහපු වෙලාවක ඒ කොමිටියක් එකතුලා හක්කියක් එකතුලා ප්‍රශ්නයක් අහපු වෙලාවක ඒක පවුලේ ප්‍රශ්නයක් විදිහට සලකන්නේ කියලා. මොකද පවුලේ ප්‍රශ්නයක් ආවම එක එකක් කපන්න යන්නේ නැහැ. කපල මොනවා කරන්නේ? අපේම කෙනෙක් නේ. අපිට ඕනේ කොහොම හරි ඒවා හදාගන්න. අපි ඒකට දඬුවම් කරනවා විවිධ දේවල් කරනොත් මරන්න හෝ අයින් කරන්න හෝ කරන්න බෑ මොකද ඒ තරම් අපේ ලේනෑකම තියෙනවා. ආන්නේ වගේ ප්‍රශ්නයක් ආව වෙලාවක අපි ස්නේහණය එකතු කරගෙන වැඩ කරන්න පුළුවන් නම් එතකොට අපි කවදාවත් මේ බුද්ධිය මෙතන නොසිතිය යුතුයි. මෙයා මේතන මෙය මචන් ලෝනේ අයින් කරන්න ඕනේ හැඟීමක් එන්නේ. එහෙම කෙරුවොත් අපි ඒකාන්ත ඔය සරුවචන් වහන්සේ මේ දේවදත්ත කෙනෙක් හදාගත්තා වගේ දිගින් දිගට දිගින් දිගට වෛරකාරව හදනවා. පටන් ගන්නකොට නම් අපිට හිතෙන මේ වැඩේ කරගෙන මේ පුත්තිලා මෙතනින් අයින් කරන්න ඕනේ. මෙයා මෙතනින් කැපෙන්න ඕනේ කියලා. නමුත් ඒක වෙන්නේ මොකද්ද? වැඩේ වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. ජම්මාන්තර හතරක් හදාගත්තා වෙනවා. නිසා අපි කවදාකවත් නරකයි. ඒ වගේ හතරෙක් ඉන්නවනම්, දර්ශිකාරයෙක් ඉන්නවනම්, විරුද්ධකාරයෙක් ඉන්නවනම් ඒ පුද්ගලයාගේ මතිය ගන්නකම් ඉදිරියට යන්න. මට මතකයි ඔය ඉස්සන්වනේ ලොකු අදහසක් ආව එකපාරක් අපි මේ දෙවිල වළඳනා වෙනකොට තනි වේල වළඳන්න ඕනේ කියලා. ඒකෝ හිටියා 20 කරත් වැඩි සංඝ පිරිසක් ඔක්කොම හිටියා. ඒ ඉන්න වෙලාවේදී නායක ස්වාමීන්ගේ අදහසක් උනාසිකුව මති මතාන්තර බලන්න ඕනේ. ඒක එක එක කට්ටිය කිව්වා දාන සාපට මේ බඩේ දෙවිලි කියන අපි වයසයි ඒක නිසා කීප දෙනෙකුට කරන්න බෑ. ඒක කලේ යුක්තක් බව ප්‍රතිපත්ති වශයෙන් පිළිඅර ගන්නවා. නමුත් කරන බැරි කම තියෙනවා. ඒක බොහොම හොඳයි අදහස ඉදිරිපත් කරන එක. නමුත් වැඩිසනේ කිව්වොත් කරමු මේක අපේ ශාසනය වෙනුවෙන් මේක කරන්න ඕනේ. මොකද මේ මෑත කාලේ ඇති වෙච්ච එකක් ඔය දිවිලවලද නෙකේ සතනි වෙන හොඳයි. ලොකුසාරි කිව්වා මේ රාසනය මේ අරණ්‍ය වැඩ පිළිවෙල පටන් ගන්නකොට අපි ටිකක් සහැල්ලුවට පටන් ගත්තේ නම් දැන් කිව්වා හයි වෙලා තියෙන අවුරුදු 40ක් විතර පරණයි. ඒ නිසා තනියෙල කරන්න මගේ අදහසක් තියෙනවා කියන්නේ. ඉතින් මේකට කීප දෙනෙක් එකතු වුණා. වැඩි ජාන්නේ. පරිත්‍යාගයක් ඇවිල්ලා කිව්වා එහෙනම් දැන් අපි ඡන්ද විමසලා මේක තීන්දුව කරමු. මොකද අන්තිම එක්කෙනෙක්වත් උඩට දෙන්නම කරන්නේ අපි චොල්පුරිය පොඩි පිරිසක් අපි වැඩ කරන්නේ එක්කෙනෙක්වත් උඩට දෙන්නම කරන්නේ. යාට ඒ කියන දුර්ලභකම සම්පූර්ණයෙන්ම වළක්වා දෙන්න අනිත් සියලු දෙනා වගේ කියනවා. ඒක කිව්වට පස්සේ අපිට හිටපු ඔක්කොම සබේට තේරෙන පටන් අරගත්තා මේ වැඩි ඡන්දය කියලා කියන්නේ එච්චරම දක්ෂ ක්‍රමයක් නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදී කියන දක්ෂ ක්‍රමයක් නෙවෙයි. ਸਰුවචනන්දේ වැඩ කරලා තියෙන 100ට 100 කිතන්නේ. මේක තමයි ශාසන නීතිය. කවදා හෝ එතෙන් එනකම් පමා වුණාට කවදාකවත් වර්ධින්නේ. අපි පුත්ලෙන් කියනවනේ අපි අපි තීන්දුව තීන්දුව කළා තියෙන නමුත් ඔබතුමා හෝ ඔබතුමිය වෙනුවෙන් අපි ක්‍රියාවත් කරන්නේ. මොකද කරලා වැඩක් නැහැ මොකද අපි හිතක් තල්ලා යන්න හදා. මෙන්න මේකෙන් අසාර්ථක වුණාට පස්සේ මේ ක්‍රමේ කරගන්න බැරි වුණාට පස්සේ තමයි සර්වඥාන්සේ සංගපේසල කිව්වේ ඉහළ වැඩිසන්දට යන්නේ කියලා. වැඩිසන්දේ කියලා කියන්නේ පරාද වීම. වැඩිසන්දේ කියලා කියන්නේ තුච්ච වැඩක්, පහත් වැඩක්. පුළුවන් නම් 100%කට යන්න. 100%ක් කවදාකවත් යන්න බෑ මෛත්‍රියට. ඒ වගේම තමයි Taman හිතනවා නම් මේ පිරිස ඔක්කොම ධනද අරගෙන තියෙන කීඳුවක් මම දැන් විරුද්ධ වෙලා තියෙනවා. නමුත් ඒ පිරිස මම නිසා ඒක ක්‍රියාවක් කරන්නේ නැහැ කියලා ඒ පුද්ගලයාට කඳුලක්වත් මෛත්‍රිය තියෙනවා. ඒ වගේ පැහැදිලිවම තමන්ගේ මතිය පාවා දීලා පිළිසැට ඡන්ද දෙනවා. ඉතින් මේ වටිනාකම නැත්තම් මේ තියෙන හිතක් හදාන්න පුළුවන් ගතිය පුරුෂයෙක් පරිවර්තනය කරන්න පුළුවන් ගතිය නැතුව අපි වාද කරනවා පක්ෂ ගන්නවා වැඩි ඡන්දයෙන් කටයුතු කරන්න හදනවා අන්තිමට වෙන්නේ ප්‍රශ්න විසඳනවට වැඩිය සනාතන ප්‍රශ්න වර්ගයක් ඉතුරු වෙනවා ඒක නිසා මෛත්‍රියෙන් වැඩ කරනවා නම් හොඳට හිතා ගන්න ඕනේ අපි කරන්න ඕනේ පවුලේ ප්‍රශ්නයක් විසඳනවා. අපිට පවුල කවදාකවත් එක්කෙනෙක් අයින් කරලා යන්න බෑ. විනසක අදහස් තියෙනවා. ආන්න ඒකට ඔක්කොම එකතු වෙලා එක්කෙනෙක් දෙන්නෙක් එතකොට පොදු ජන මතයට තමන්ගේ මතය පාවා දීලා හෝ මෛත්‍රියට හිත නැමුවොත් බලන්න එතනදී ඇති වෙන මේ ඒ ගුණය, ඒ මානසික නැවීම ඒක කවදාකවත් ඡන්දයෙන් ගහලවත් දැනලවත් බලපෑම් කරලවත් ගන්න බෑ. ඉතින් මේ නිසා පුංචි පිරිසක් හරි මේක හුඟක්ම ප්‍රකාශ කරලා තියෙන ජපන් ජනතාව ඒගොල්ලෝ කියලා තියෙන පුංචි පිරිසක් හරි 100 100ක් එක අදහසට වැඩ කරොත් මුළු ලෝකෙම නමන්න පුළුවන්. මුළු මුළු ලෝකේ තියෙන හැම සමිතියකම තියෙන බාධක. හැම සමිතියක තියෙන විරසකම. ඉතින් දෙන්නේ හරි ගවන්නේ. තුන් දෙනෙක් හරි ගවන්නේ. එකම අදහසට ක්‍රියාත්මක කරන යන්න ලෝකෙම නවන්න පුළුවන්. එනිසා අසුළු පිළිසක් කියලා ප්‍රශ්නයක් නෑ. අපට අවශ්‍යයි මෛත්‍රිය. ඒ මොකදයි සර්වඥාන්සේ දේශනා කළ කියනවා සුභ පරමාසම්බික් කරේ මෙත්තා චේතෝ විමුක්තිය වදාමි. ඉද පඤ්ඤාස බේකුණෝ උත්තරින් විමුක්තිය අපට විඥාන්තස. අරයත් මාර්ගයේ සාක්ෂාත් කරන තාක් මේ ලෝකේ හොඳ වැඩක් කරන්න අනිවාර්යව මෛත්‍රිය තියෙනවා. එසකොට යකඩෙන් කරන්න බැරි වැඩ, ගින්නෙන් කරන්න බැරි වැඩ, ජලයෙන් කරන්න බැරි සේරම කරන්න පුළුවන් ශක්තියක් වෙනවා. ඒ නිසා ස්ථානික නැත්නම් සමිතියක ප්‍රධාන වෙන කෙනා මේක තමන් රුචි වුණත් නැති වුණත් අනිවාර්යයෙන්ම නිතර දෙවිල කරන්න එතකොට ඒ අතරමැද ඉන්න ඔය හේතුවක් කාර්ය වැඩ කරන දුවන පයින් ඇත්තෝ ඉන්නවා. නමුත් ඒ ඇත්තන් අන්තිමට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් පුදුම නැමීමක් ඇති කරලා ගන්න පුළුවන්. ඒ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ ශාසනයේ මුල් කාර්ය ඇති කරන්න ගියාට පස්සේ කැප කරලා තියෙන කැපකිරීම, ඉවසලා තියෙන ඉවසීම, සමාවැර ගන්න තියෙන සමාවැර ගැනීම දිහා බලනකොට හිතෙනවා අම්මා කෙනෙක් දරුවෝ හදන්න කරනවට වැඩියි. අම්මා දරුවෝ හදන්න තියෙන සහජ ආසයෙන් ඒ සාමාන්‍ය ප්‍රජාව බෝ කිරීමටයි. සාරිපුත්‍ර ස්වාමීන් කරලා තියෙන්නේ සෝවාන් පාත මාර්ග පලස්ත පුද්ගලෙ මිහි කරන්නයි. මේක සඳහා උන්වහන්සේ නැමිලා කටයුතු කරපු හැටි, මුරුදුව කටයුතු කරපු හැටි පිළිබඳව හිතා ගන්න බෑ. එහෙම නොවුනනම් කොහොමද සර්වචන්නාංශේ මේ විදිහට මේ මේ වගේ වටිනා සාසනයක් ඉදිරියට කියන්නේ. ඒ ශාවය යක්කඩු පඤ්ඤාරාම ස්වාමීන් කියලා කියනවා මම බුදුහාමුදුරන්ට මල්වට්ටියක් පුදන බව හැබෑව. නමුත් වෙනම මල් දෙකක් මම කියනවා කියලා ආසනේ සාරිපුත්‍ර සාංශයටයි මොග්ගල්ලාන සාංශයටයි. උන්වහන්සේලා දෙන්න බුදුරජාණන් වහන්සේගේ බණුන් අහලා තියෙන තරම්. එල්ලවලා තියෙන සමානලා. ඒකල්ලි වල ආයසරයක් කියෝ තියෙති. ඒ තමන්ගේ ශිෂ්‍යෝ හදාගෙන ඒ කරපු සාසන සේවාව දිහා බලනකොට අපි අද විදින විදි මොනවද? අපි කරලා තියෙන මේ තාර දාලා දෙන පාරට රජ ගමනක යන්නේ අපි. ඒ ඇත්තෝ එහෙම නෙමෙයි අමු කැලේ වල් සත්තු වැහි අඳුරු කටු කොහොල් ඔක්කොම ජීවිතේ මේ පාර කපලා ගියේ. ඒ නිසා අද අපිට මේ ශාසනය මේ මට්ටමට එන්න කැපවෙච්ච මෛත්‍රී ප්‍රදේශ ගත්තොත් කොච්චර මෛත්‍රී අදහස් අපේලා තියෙනවද කියලා ගත්තොත් සීමා කරන්න බෑ. නිසා අපිට හිතන්න තියෙන්නේ මේ ලැබුණ හරිය හොඳටම කියනවා දැන් උඹෙන් සාධන මොකද්ද වෙන්න තියෙන්නේ කියන එක දුර කල්පනා කරන්න. ඒක පුදුම විදිහට Taman සීලක පිටුපු දවසේ තේරෙනවා. Taman ධ්‍යානයක් ඇති වෙච්ච දවසේ තේරෙනවා. Taman මාර්ගඵලයකට යන්න පුළුවන් වෙච්ච දවසේ තේරෙනවා. Taman කල්යාණ මිත්‍රෙක් හම්බෙච්ච දවසේ තේරෙනවා. අපි මේ තාම තනාලා චරිචුරු ගගා මේ පාරේ ගියාට ඇත්තටම සාධනයේ පැත්තෙන් අපිට ඇවිල්ලා තියෙන අපිට ලැබිලා තියෙන මේ වාසනාව පැත්ත බලනකොට අපි කොච්චරක් කරලා ඇද්ද කියලා හිතන සාසනයට. හැබැයි මේ මෛත්‍රිය කියලා කියන්නේ සාසනය නෙවෙයි. මෛත්‍රිය කියලා කියන්නේ සත්ත්ව ප්‍රජාව. නමුත් මේ සත්ත්ව ප්‍රජාව පිළිබඳව හැඟීම එන්නේ එන්නේ එන්නේ සරුවචනාංශයේ තියෙන මේ මහා කරුණාවයි මහා ප්‍රඥාවයි උද්දෝ විදිහට තේජ වෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි ඒකම් බඩම් මේ අවුරුදු 2500ක් ගෙනෙන අපේ මෙච්චර කාලම්පරාවක් කියලා කියන ථේරවාදී අන්න උන්වහන්සේලා වැඩ කළ තියෙන හැටි බලනකොට මලක් වගේම තමයි. සම්පූර්ණ මවවරු පියවරු වාගේ පුදුමාකාර සැලකිල්ලක් දැන් උනත් ඔය සාමාන්‍ය පන්සල් වාතාවරණයක හෝ පිළිවෙල වාතාවරණයක ගත්තොත් එක ගුරුවරේ ශිෂ්‍යෙක් හදන්න ගන්න වෙහෙස ඒ වගේ ඇතිවන චිත්ත පීඩා දිහා බලනකොට පුදුම හිතෙනවා. හරි කරන කරන එක වරදිනවා. කරන කරන එක වරදිනවා. ඒ වුණත් අපි මේක කොහොමද මේක මේ මේ නිවි પરම්පරාවක් වෙන්න දෙන්නේ නැතුව කාට හරි කාට හරි මේ උගන්වන්න කියන්න එපා. අඩු ගන්න පොත් ටික කියලා දීලා කියන්න එපා. අඩු ගන්න විනය ටික කියලා දීලා කියන්න එපා. අඩු ගන්න සීලය කියලා දෙන්න එපා. අඩු ගන්න ධානයක් ලබලා දෙන්න එපා. අඩු ගන්න මාර්ගඵලයක් ලබලා දෙන්න එපා කිය. ඒ සඳහා කරගෙන යන වැඩ පිළිවෙල බලනකොට ඒක දකින්න පුළුවන් ඔය මෛත්‍රී කියන සිනේන ගතියම තමයි. එහෙම නැත්නම් හිතනවා මොකටද මේ ගෙවල් දොරවල් අතහැරලා දාලා ඇවිල්ලා මෙච්චර කරදර වෙන්නේ කියලා. නමුත් අර ඉදිරියට යනකොට යනකොට යනකොට මේ ਸਰවඥාන්සේ නැත්නම් මේ තිරුණාංශලා ගෙනහැර දක්වලා තියෙන චරිත කතා දිහා බලනකොට හිතෙනවා අපි මොනවද මේ කරන්නේ. ප්‍රධාන වශයෙන්ම අපේ භාවනා කරන්න යනකොට එන බාධා දිහා බලනකොට අපිට ඇවිල්ලා තියෙන බාධායි ਸਰවඥාන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලය ඇති කරගෙන තියෙන චිත්ත ශක්තිය දිහා බලනකොට අපි තව හතර එකක්වත් කාලක්වත් ඉඳලා ඒකට දැම්ම ඉඳලා සමානලාට අපි චිත්ත පීඩා ඇති කරන මට බැරි වෙයි කියලා හිතනවා. නමුත් මෛත්‍රිය අදහස ආවට පස්සේ යෝධ බල යෝධ වීර්යය. අද්දන්ත වල ඇතෙක් වාගේ ඉන්න පටන් අර ගන්නවා. ඉන්න සෑම දෙයක්ම විඳව ගන්න පුළුවන්. ওই මෛත්‍රිය නිසාමයි මවක් ප්‍රසව වේදනාව විඳින්නේ. වෙන මොනම ලාභයකටවත් නෙවෙයි. ඒක සාමාන්‍ය කෙන පුරුෂයෙකුට විඳ ගන්න බැරි තරම් කියන. ඒ වාගේම තමයි ප්‍රසව කිරීම තව ශිෂ්‍යයෙක්. බොහොම අමාරුයි. ඒ වුණත් යන කල්පනා කරන අපිට පේන මේ සේන්දා මේ පාන් වලටයි බටර් වලටයි ගහ ගන්න ගහගෙන ඉක බලනකොට මොනවද මේ? ඒවයි ගණන් ගන්න බදයක් නැහැ. අපිට තියෙන විදිහට බරපතල බර වගකී ආහනයකට යන්න නම් මේ මෛත්‍රී අදහස තේරුම් ගන්නකොට මෛත්‍රී අදහසට වැඩිය ඒක නැති වෙච්චාම ඇතින ව්‍යාපාදයේ ඇති ව්‍යාකූල භාවය. සෑම ලෙඩකටම මූල හේතුව අස්ථාන කෝපී. සම්පූර්ණ මානසික හේතුවට ප්‍රධානම හේතුව අස්ථාන කෝපේ. කායික රෝග වලට සිංහල වෛද්‍ය ක්‍රමය හැටියට අස්ථාන කෝපේ. ඉතින් මේ අස්ථාන කෝපේ නැති කියලා මයිතියත් කරගත්තට පස්සේ නිකම්ම සුව සේවාව ඇති වෙන්න පටන් ගන්නවා. කොහෙන් වෙනවද කියලා හිතා ගන්නත් බෑ. ඒ නිසා මේ මෛත්‍රී භාවනාව කරන්න ඕනේ තමන් කර අනුකම්පාවෙන් හෝ අනුන් කෙරේ අනුකම්පාවෙන් මේ මෛත්‍රී භාවනාව වඩනවනම් අරියත් මාර්ගයෙන් මෙපිට ලබා ගන්න පුළුවන් හොඳම සුඛ දැක්ම. හොඳම සුබ දැක්ම. හොඳම හැකි සංඥාව තමයි මෛත්‍රී. ඉතින් ඒක අර අන්‍ය තීර්ථකයන්ට තයිතිවාසිකම් කියනවා. මොකද සරුවචනන්සේ මතක් කරනවා අන්‍ය තීර්ථකයන්ගේ මෛත්‍රිය මෛත්‍රිය සඳහාමයි. නමුත් සරුවචනන්සේගේ මෛත්‍රිය මේ කියන ධ්‍යාන සඳහා නෙවෙයි. ඒකේ මේ සා ආනිසංස ලැබුණා උන්වහන්සේගේ මෛත්‍රිය ඒ අනුද්යතා ආදි වශයෙන් නැත්නම් අර අව්‍යාපාදයේ දුරු කිරීමට මෛත්‍රිය පාවිච්චි කරන්නේ කොහොමද? ඒක මේ සමාධියේ නැත්නම් මෛත්‍රිය ඇති කරන සමාධිය හිත එකලස් කර ගැනීම සඳහා පමණයි. ඒ ජීවිතේ මැරෙන මේ මේ ජීවිතේ කියලා යහ ජීවිතේ කියලා බ්‍රහ්මසක විඳින්න නෙවෙයි. ඒක බුද්ධ ශාසනයේ පරමාර්ථය නෙවෙයි. අපි පාවිච්චි කරන්නේ ඒක අර කියන්නා වූ දැන් මෙතුආක ඉස්සර කරපු සමථ ධ්‍යානකින් ලබන්න පුළුවන් සප තේරමත් ලබනවා. නමුත් මේක නෙවෙයි නිස්සාරය. මේ නිෂ්ඨාව තුලින් ගිහිල්ලා හිත විපස්සනා කරනකොට සමාර්ගයට කාර විදියට අපේ 10 භාවනා, පණි 10 භාවනා ක්‍රමයේදී මෛත්‍රී පාවිච්චි වෙනවා. ඒ මෛත්‍රියේ කලබල වෙන හිත ව්‍යාපාදයේ දුරු කරගෙන අවසානයේදී මේ දකින්න දකින්න අරමුණක ඇත්තව අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකීමයි අපේ නිෂ්ඨාව. අන්නේ නිෂ්ඨාව සඳහා යනකොට පුදුමාකාර විදිහේ මේ පාර සුමුදු කරලා දෙන ගැටයක් තමයි මෛත්‍රිය කියන්නේ. ඒ නිසා විපස්සනා යෝගාවචරින්ද තද්ද බල විදිහටමයි කියන්නේ මොකද දුක්ඛ ප්‍රතිපදාමයි විපස්සනා වෙන්නේ. දිගටම දුකමයි එන්නේ. ආනේ එනේන දුකට මුහුණ දෙන්න නම් හොඳට පුහුණු කරලා තමයිච්චක් අවශ්‍යයි. ඒක ධ්‍යාන මට්ටමේ මයිච්චක් වෙන්නත් ඕනේ. ඒ වාගේම තමයි එදිනදා ජීවිතේක පාවිච්චි කරන්න හැටි. හොඳට තේරුම් ගන්න පුළුවන් නම් ඉතින් ඊට පස්සේ තේරෙනවා නිවන් ලබන්න කලින් නිවන් ලැබුවා වා. පුදුමාකාර ඒ ශක්තිය පුදුමාකාර තමන්ගේ හැකියාවන් පුදුමාකාර පෙරකල පින් පුදුමාකාර ලබන් තමන් ලැබිච්ච අවස්ථාවන් පිපෙන්න පටන් ගන්නවා. ඒකවත් නිකන් හරියට මේ නෑදෑ දෙසක් අතරට ගියා වගේ. ඉබේම Tamanට ඕන දේවල් සිද්ධ වෙන්න පටන් අර ගන්නවා. මෙන්න මේක දන්නේ නැති ඇත්තෝ මේක පුරුදු කරපු නැති ඇත්තෝ කියනවා අද ලෝකේ කල්යාණ මිත්‍රෝ නැතුව ගිහිල්ලා තියෙනවා. අද ලෝකේ නබය ලැජ්ජාදක නැතිලා කියන ලෝකෙ පිරිහෙන ආදි වශයෙන් ප්‍රසිද්ධ චෝදන ප්‍රකාශ කරනවා. ඒකෙන් පැහැදිලි කියනවා මේ ප්‍රකාශ කරන වෙලාවේදී ඒ පුද්ගල ඒ පුද්ගලයාට මෛත්‍රීකමක් තිබිලා නැහැ. ඒ පුද්ගලයා තුළ ඒ පුද්ගලයා කෙනෙක් මෙලෙක් ගතියක් තිබිලා නැහැ. මිත්‍රත්වයක් තිබිලා නැහැ. එතකොට අපෙන් කියන ප්‍රකාශ වලින් හිතා ගන්න පුළුවන් තමන්ට තමයි මෛත්‍රී කරගන්න දන්නේ නැති කෙනාට ලෝකෙ මෛත්‍රිය බලාපොරොත්තු වෙන්නත් බෑ, පේන්නේ නැහැ. ඇස් ඇති පුද්ගලයන් නම් ඇස් නැත්තයි නැත්තයි දෙකම පේනවා. ඇස් නැති පුද්ගලයාට පේන්නේ අඩු ගානේ ඇස් තියෙන පුද්ගලයා පේන්නේ නැහැ. ඒ නිසා මේ මෛත්‍රිය හැර හරි කරගත්තොත් අපිට තේරෙයි කොච්චරක්නම් අපි වටේ සත්පුරුෂයෝ ඉන්නවා. කොච්චරක්නම් අපි වටේ කල්යාණ මේ මේ පු탁ඥයන්තු ඉන්නවා. ඒ වගේම මේ මේ පඬිදැත්තු ඉන්නවාද කියලා. ඒ නිසා Taman තුලින් මෛත්‍රිය වතුනාට පස්සේ පේන්නේ මුළු ලෝකෙම අපි මෙතෙන්ට එන්න ගේන්න අපි මේ විදිහට තනවාඩන්න හැදිච්ච තක්සලාවක් වගේ විශ්වවිද්‍යාලයක් වගේ එකක්වත් අහලා ගන්න ඒ විදිහට ලෝකෙදී හැකි සත්‍යාව ගන්න සුභ ප්‍රත්‍යාවෙන් බලන්න අනිවාර්යයෙන්ම මෛත්‍රිය අවශ්‍යයි. ඒ නිසා විපස්සනා පැත්තෙන් මෛත්‍රී කරන්න ගියාම තමයි පණ්ඩරේ කියලා හොඳම හොඳ තෙල ගැස්සිච්ච කුළු ගැන්වෙච්ච වෙන වෙන කරා මුදුන්පත් වෙච්ච මෛත්‍රිය දැක ගන්න පුළුවන් වෙන්නේ ඊට පස්සේ යම් දවසක අරහත්ත්වයටපත් වුණා නම් මේ මෛත්‍රිය කියන එක ඉච්ඡර ලොකු දෙයක් නෙවෙයි. දුරට විපස්සනා කරන කට්ටිය කියන්නේ මෛත්‍රිය ධ්‍යානය ධ්‍යානයක් නෙවෙයි කියලා කියනවා. මොකද ඒ තරම් ලේසි එක ලබා ගන්න කරමු නැති කෙනෙකුට නම් මහමරක් වගේ පේනවා. ඒත් විපස්සනා පැත්තෙන් බලනකොට ඒක ඉච්ඡර ලොකු දෙයක් නෙවෙයි. මොකද අපේ પરමාර්ථය අවසානයේ අනිච්ච දුක දැක ගැනීමයි. ඒ නිසා කරුවචන් ආශේලා ඒ අන්‍ය තීර්ථකයන්ගේ මෛත්‍රී භාවනාව පිළිබඳව මේ දීප ප්‍රකාශයෙන් බුද්ධ ආගමේ தත්ත්වේ මෛත්‍රියත් එක්ක සම්බන්ධව බුද්ධ ආගමේ தත්ත්ව හොඳට තේරුම් ගන්න පුළුවන්. නමුත් ඒ දාන අවස්ථාවේදී සීල අවස්ථාවේදී සමාධි අවස්ථාවේදී මෛත්‍රියකින් ලැබෙන අනිසංස බලනකොට කිසිම තපස්වර ජීවිතයක් ගත කරන යෝගී ජීවිතයක් ගත කරනකොට මේ මේ මෛත්‍රී ඉක්මවල වැඩ කරන්න බෑ අනිවාර්යයෙන්ම අවශ්‍ය කරනවා ඉතින් සෑම කෙනෙක්ම මතක තියාගන්න ඕනේ අපි දානයක් දෙනකොට සීලයක් රැකනකොට සමතයක් වඩනකොට විපස්සනා වඩනකොට තමන්න තමයි මෛත්‍රී කිරීමයි අනුන්ත මෛත්‍රී කිරීමත් කියන දෙකම අනිවාර්යෙන් සිද්ධ වෙනවා. නමුත් තමන්න ඒකි බාධාවක් වෙනවා නම් සමහර විට අනිමාර්ථයේ මේ නියමාර්ථයේම මෛත්‍රී වඩන්න සිද්ධ වෙනවා. ආනියම කරනකොට ධ්‍යාන සඳහා මෛත්‍රී කරනවා නම් ක්‍රමයක් තියෙනවා. ආනේ ක්‍රමේ දැන නැතුව අපි එක තැන කරකැවි කරකැවි ඉන්නවා අර අන්‍ය තීර්ථිකෝ ගියපු තැනටවත් අපි ඒකට ගිහිල්ලා නැහැ තාම. අන්‍ය තීර්ථිකෝ ගිය තැන ගියාට පස්සේ තමයි අපිට මේ මෛත්‍රිය විපස්සනාවට හරවාගෙන මේ ජීවිතේදීම උත්තරින් අපට විචන්තස කියලා කියනවා ඒ වෙනකොට උත්තරින් පටිච්ච විචන්තස කියන්න පුළුවන්. මේ ජීවිතේ මාර්ගයත් බල සමාධිය සමාපත්තිය ලබා ගැනීමකට මෛත්‍රිය උදව් කරනවා. ඒ නිසා සර්වචන් වහන්සේ මේ සෑම හිත කලින් තිබිච්ච සෑම ක්‍රමයක්ම මාර්ගයේ සමතේ සතිය වඩලා විපස්සනා මාර්ගයේ අරියත් ඵල සමාපත්තියෙන් කුළු ගැන්වීම තමයි ශාසනයේ මුතුන් පෙට්ට වශයෙන් දක්වලා තියෙන්නේ. නමුත් ඒ සඳහා මෛත්‍රී විශාල සුන්දර ගමනක්. සුඛ ප්‍රතිපදාවක් ගෙන දෙනවා. ඒ නිසා සෑම කෙනෙක්ම මතක තියාගන්න ඕනේ මේ මෛත්‍රිය පිළිබඳව අපේ හිතේ පවතින මානසිකත්වය අනුව අපිට එක එක රස තේරෙනවා. දහන මට්ටමෙන් කොට එක රසයක්. සීල මට්ටමේ ඉන්නකොට එක රසයක්, සමාධි මට්ටමේ ඉන්නකොට එක රසයක්, විපස්සනා මට්ටමේදී එක රසයක්. අපිට මේ ජීවිතය ඇතුළත මේ සීල රස හතරම දැනගෙන මෛත්‍රී භාවනාව ලබන තුන උපරිම ශක්තිය ලබාගෙන අවසානයේ අරියත් ඵල සමාපත්තියෙම සමාපත්ත කරන්ද මේ කරගෙන යන වැඩ පිළිවෙල ඒකාන්තයෙන් ඔබට හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සියලු දෙනාටම ලෝකයේ සුභ සංඥාවෙන් දැක ගන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. නිමිති ධර්ම දේශනාව මෙතන නැත කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම සැනසීම වේවා කියලා ප්‍රාර්ථනා කරමි.